ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද මේ භාවනා වැඩමුළුවක යෙදී ගත කරන අවස්ථාව භාවනා වැඩමුළුවේ පැත්තෙන් බලනකොට අපි හතරවෙනි දවසයි ඒ අනුව අද ධර්ම දේශනා වාරයේ බලනකොට හතරවෙනි ධර්ම දේශනාවයි අපි ඉතින් ධර්ම දේශනාව දේශනාවලියක් වශයෙන් පවත්වාගෙන යනවා ඒ අතරමැද අද පොයට එකතු වෙච්ච පිරිසක් ඉන්නවා. ඒ නිසා ඒ ධර්ම දේශනාවමයි මම පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ දේශනාවට සූදානම් වීමක් වශයෙන් ධර්ම ගෞරවයක් වශයෙන් ශිරු දනාම සාදු කාර්යයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ තං කිං මඤ්ඤසි සුසීම සංඛාරා නිච්ඡාවා අනිච්ඡාවාති අනිච්ඡං භන්ති යම්පන අනිච්ඡං තං දුක්ඛ සුඛං වා දුක්ඛං වාති දුක්ඛං බන්ති යම්පන අනිච්ඡං දුක්ඛං විපරිණාමං කල්ලන්නුතං සමනුපස්සිතුං ඒතං මම ඒසෝ හමස්මින් ඒසෝ මේ අත්තාති නෝ හේතං භන්තේ තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ඉදිරියෙන් තියාගත්තේ සරුවඥ දේශනාවක එහෙම නැත්නම් ශ්‍රීමක පාළියේ කොටසක් ඉති මේ කොටස අපි උද්දෘත කරගත්තේ මේ දේශනා මාලාවේ විශේෂයෙන්ම සුසීම සූත්‍රයේ ඒක සර්වඥ දේශිත ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංග්‍රහ වෙලා තියෙන්නේ. එයිනොත් සංයුත්ත නිකායේ නිදාන වර්ගයේ නිදාන සංයුත්ති සංග්‍රහ වෙලා තියෙනවා. ඉතින් මේ සූත්‍රයේ පසුබිම නිදානය පොඩ්ඩක් මතු කර ගන්නවා අද විශේෂයෙන්ම ඉස්ලාම් බණ අහන පිරිසකුත් ඉන්නවා අනික් අයගේ දැන ගැනීම සඳහා මේ වගේ තැනක මේ වගේ සූත්‍රයක් අයි තෝරගත්තේ කියන එකත් තේරුම් ගන්න ඕන නිසා සරුවචනංශ වැඩ ඉන්න කාලේ විශේෂයෙන් මේ සිද්ධිය වෙලා තියෙන්නේ රජගහ නුවණ වේරුවලාරාමේ. ඒ කියන්නේ බිම්බිසාර රජුරුවන්ගේ අනුග්‍රහ යටතේ පවතින රාජ්‍යයේ ඒ කාලේ සරුවචනංශයේ මේ නෛර්යානික වැඩපිළිවෙල නිසා බොහෝම ලාභ සත්කාර සරුවචන වහන්සේට සහ සරුවචන ශ්‍රාවක පිරිසට වෙලා තියෙනවා. ඒ නිසා අන්‍යයන් අන්‍ය වූ තීර්ථකයන්ට පරිබ්‍රාජකයන්ට ලාභ සත්කාර අඩු වෙලා තියෙනවා. අන්න එවැනි වාතාවරණයක ඒ අන්‍ය තීර්ථකයන් අතර ඇති වෙලා තියෙන පොඩි කුතුහලයක් නැත්තම් සාකච්ඡා වාරයක් මේ සරුවචන් වහන්සේගේ පැත්තට ශ්‍රාවක පැත්තට ජනප්‍රිය භාවය වැඩි වෙනවා ලාභ සත්කාර වැඩි වෙනවා අපි පිරිහෙනවා නිසා කුමක් කළ යුතුද කියලා. එතකොට මේ පිරිසේ හිටපු දක්ෂම බලාපොරොත්තු තියන්න පුළුවන් කෙනාට ඒ පිරිසේ කට්ටිය යෝජනාවක් කරනවා සුසීම කියන ඒ පුද්ගලයාට සුසීම කැමති නැද්ද සරුවචනාංශ ළඟට ගිහිල්ලා පැවිදි වෙලා ওই සරුවචනාංශ උගන්වන භාවනා ක්‍රම ඉගෙනගෙන ඇවිල්ලා එනතම් දහම් බණ ක්‍රමය උගන්වගෙන ඇවිල්ලා අපිටත් කියලා දෙන්න අපි එතකොට ඒ ටික මිනිස්සුන්ට කියමු එතකොට අපටත් ලාභ සත්කාර ලැබේ. ඉතින් ඒක නිසා අපි මේ අපි කරන මේ යෝජනාවේ පස්සේ සුසීම කැමතියි. ඊට පස්සේ සුසීම ගිහිල්ලා ආනන්ද ස්වාමීන් වහන්සේ මාර්ගයෙන් පැවිදි වෙලා පැවිද්දෙක් විදියට මේ මහානදම් පුරණ අවස්ථාවක් දෙවෙනි ජවනිකාවට පෙන්වන්නේ මෙතන මේ සරුවචනාංශයේ ආශ්‍රේ සුසීම පරිබ්‍රාජක ඉන්න වෙලාවේ බණ භාවනා කරපු සංඝයා වහන්සේලා වගේක් සරුවචන සීජිරටපත් වෙලා මතක් කරනවා ස්වාමීන් වහන්සේ අපි යමක් සඳහා ගීගෙයින් ඉක්ම පැවිදි වුණාද ඒ Brahmacharya වැසීම කරන ලදී බර බිම තබන ලදී අපි කලියුත කිත නිම කරයි කියලා. ඉතින් එතකොට අහගෙන ඉනකොට සුසීමට තේරෙනවා මේ සංඝයා බුදුරජාණන් වහන්සේගේ යම් ඉගෙනගත උගතමනා යම් ශිල්පයක් තියෙනවා නම් දැන් මේ ස්වාමීන් වහන්සේලා ගාව තියෙනවා කියලා. ඊට පස්සේ සුසීම ඒ ස්වාමීන් වහන්සේලා අනුගමනය කරලා ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේලාගෙන් ප්‍රශ්න වගේක් අහනවා. දැන් ඔබ වහන්සේලා ඒ බලාපොරොත්තු වෙච්ච මහණදම් පිළිම සම්පූර්ණ වෙලා තියෙනවා. පිරිච්ච කල ඉති ඔබ වහන්සේලාට දැන් ඒ ඉදිවිද ඥානය කියලා යම් ප්‍රමාණයක් භාවනා කරන අය බලාපොරොත්තු වෙන ඒ විශේෂ ඉද්ධි ප්‍රත්‍යහාරය තියෙනවාද කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සලා නැහැ කියලා. ඊට පස්සේ ආනවා ඔබ වහන්සලා ගාව එහෙමනම් දුර තියෙන දේවල් අහන්න පුළුවන් කැමැත්තක් අහන්න පුළුවන් දිබ්බ සෝතඥානෙ තියෙනවාද කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සලා නැහැ කියනවා. ඊට පස්සේ පෙරවිසු කඳ පිළිවෙත දන්නා වූ නුවණ තමන්ගේ අතීත භවයේ දැක ගන්න පුළුවන් නුවණ ඒකටත් නැහැ කියලා කියනවා. එහෙමනම් දිබ්බ චක්ඛු ඥානය මේ වෙලාවේ උපදින්නා වූ මිය යන්නා වූ සත්‍යයන් පිළිබඳව දැක්මක් පිරිසුදු මානසිකින් දැක ගැනීමක් පුළුවන් ද නැහැ කියලා කියනවා. මේ විදිහට දිගින් දිගට දිගින් දිගට මේ කාලේ වගේම තමයි සුසීම ඒ ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා ඔබ වහන්සේලා කරන ලද කටයුත්ත කරා නම් ඔය කියන ඉද්ධි ප්‍රාත්‍යහාර්ය විශිෂ්ට ඥාන අභිඥා කියනවාද කියලා. මේ ශාන්සලා සෑම දෙයක්ම නැහැ කියලා කියනවා. නැහැ කිව්වට පස්සේ සුචීම කියන දැන් ඔබ වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ඒ වැසනීම කරලාද බඹසර ඇති බව ප්‍රකාශ කරා, බරත් බිම්බ තැබුවා ප්‍රකාශ කරා, අඤ්ඤ බව ප්‍රකාශ කරා. නමුත් දැන් කියනවා මොනම අපි බලාපොරොත්තු වෙන එහෙම කෙනෙක් ළඟ තියෙන කිසිම ගුණයක් නැහැ කියන. ඊට ප්‍රාත්‍යාර නැහැ කියලා. මට මේක තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මේ පෙර පසු දෙක ගලප ගන්න බෑයි කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා කියනවා සුසි උඹට තේරුණත් එකයි තේරුණ නැතත් අපට කරන්න දෙයක් නැහැ. අපි පඤ්ඤා විමුක්ත <coughs> මේ රහතන් වහන්සේලායි කියලා. අපි ප්‍රඥාවෙන් විමුක්ත උනේ කියලා. ඉතින් ඒක කියනවා මට මේ කෙටියෙන් කියපු දේ විස්තර කරලා දෙන්නයි කියලා. ඔයාලට තේරුණත් එකයි නැතත් එකයි අපි ප්‍රඥාව විමුක්තයි. ওই ටික හැයින් අපිට කියන්න තේරෙන්නේ නැහැ කියලා. ඒ ස්වාමීන් වහන්සේලාගේ ඒ ජවනිකාව නතර ඊට පස්සේ සුසීම තුන්වෙනි ජවනිකාව පෙන්වන්නේ මේ தত্ত্বය අරදී සරුවචනාංශ ඉදිරිපත් වෙලා සරුවචනාංශ ළඟට ගිහිලා කියන අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ළඟට ඇවිල්ලා තම තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගත්ත මේ ස්වාමින් වහන්සේලා හමු වෙලා මම මෙන්න මේ ප්‍රශ්න ටිකක් ඇහුවා ඒ ප්‍රශ්න ඇහුවට ඒ ස්වාමීන් වහන්සේලාගෙන් හම්බුනේ නැස්චාර්ත දනවන පිළිතුරු. ඉතින් මේ මම ඒ ස්වාමීන් වහන්සේලාට කිව්වා මේ කෙටියෙන් කියන දේ මට විස්තර කරලා දෙන්න කියලා. ඒ ස්වාමීන් වහන්සේලා කිව්වේ ඒ ඇත්තෝ පඤ්ඤා විමුක්ත ක්‍රමයටයි විමුක්තිය ලැබුවේ කියලා මේක මට තේරෙන්නේ නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ සුසීමගෙන් අට කතා කරලා කියනවා සුචීම පඨ පඨමං ධම්මට්ඨි ඥානං පච්චා නිබ්බාණං කියලා. ඉස්සල්ලාම ධම්මටිචි ඥානය ලැබලා පස්සේ තමයි නිවන් ලබන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ක්‍රමයක් තමයි කියන්නේ. එතකොට සුචීම කියනවා ස්වාමීන් වහන්සේ ඔය කියන මම කියපු ප්‍රශ්නේ හෝ ප්‍රශ්න පිළිතුර හෝ ඔය කියන ප්‍රකාශය හෝ මට තේරෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ බුදුරජාණන් කියනවා ඔබට තේරුණත් නැතත් සුසීම පඨමං ධම්මටිචි ඥානං පච්චා නිබ්බාණං කියලා. ඉතින් ඊට පස්සේ දැන් තියෙන සුසීමට දෙපැත්තකින් ප්‍රශ්න ලැබෙනවා උත්තර ලැබෙනවා නම් දෙකෙන් එකක්වත් දිරව ගන්න අමාරුයි තේරෙන්නේ නැහැ. අන්න එවැනි වික්ෂිප්ත මනසකින් ඉන්න වෙලාවකදී සරුවචනාංශේ සුසීම නොමගට අවුල් පාස වෙලා තියෙන හිත එහෙම නැත්නම් අවිශ්ලා තියෙන හිතට යහමඟ පෙන්වා දීම සඳහා පුලුල් පතේ පෙන්වා දීම සඳහා මධ්‍යම ප්‍රතිපදා පෙන්වා දීම සඳහා ප්‍රශ්න උත්තර වැඩපිළිවෙලට සම්බන්ධ කර ගන්නවා. සුසීම මොකද කියන්නේ මොකද හිතන්නේ මේ රූපය නිට්ටයද අනිත්‍යද කියලා. ඉතින් එතකොට සුසීම පරිබ්‍රාජකයාගේ දැන් පරිබ්‍රාජකයා නෙවෙයි දැන් අතරම භික්ෂුන් වහන්සේනම කියන රූපය අනිත්‍යයි. එතකොට මොකද හිතන්නේ ඒ අනිත්‍ය වූ යමක් අනිත්‍ය වූ රූපය සැප පිණිස පිහිටයිද දුක පිණිස පිහිටයිද කියලා. එතකොට කියනවා ඒක දුක පිණිස පිහිටනවායි කියලා. යමක් වෙනස් වෙනවනම් ඒක දුකයි. ඒක තමයි ආරි විවහාරේ හැටි. ඊට පස්සේ අනෝ යමක් ඒ විදිහට අනිත්‍ය නම් දුක්ඛ නම් පෙරලියට භාජනය වෙනවනම් එවැනි දෙයක් මේක මගේය මේක මමයේ මේක මගේ ආත්මය කියා ගන්න වටිනවාද කියලා. ඉතින් මේ විදිහට සරුවචනාංශේ රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය සහ විඥානස්කන්ධය පිළිබඳව එක එකක් එක එකක් වෙන වෙනම ප්‍රශ්න කරනවා. ඉතින් අපි දේශනා මාලාවේ ඉස්සලම දවසේ ගත්තේ මේ රූප සම්බන්ධ මේ <coughs> සාකච්ඡාව. එහෙම නැත්නම් දෙබස අපි දෙවෙනි දවසේ වේදනා තුන්වෙනි දවසේ සංඥා ස්කන්ධය ගත්තා. අද දවසේ මාතුකා වශයෙන් ගත්තේ මේ සංස්කාර ස්කන්ධය පිළිබඳව සරුවචනාංශේ සා සුසීම අතර ඇති වෙච්ච දෙබසයි. ඨංකින් මඤ්ඤසේ සුසීම සංඛාරා නිච්ඡං වා අනිච්ඡං වාති. සුසීම ඔබ මොකද හිතන්නේ මේ සංස්කාරයෝ නිට්ටයද අනිත්‍යද කියලා. අනිච්ඡම් බන්තේ එතකොට ඒ තුලින්ම යම් පනානිච්ඡන් තන් දුක්ඛං වා සුඛං වා සුඛං වා දුක්ඛං වා යමක් අනිත්‍යයට ලක් වෙන දෙයක් නම් ඒක දුකද සැපද එතකොට කියනවා ඒක දුකක් කියලා ඊට පස්සේ කියනවා යම් පනානිච්ඡන් දුක්ඛං විපරිණාම ධම්මං සම්මන් කල්ලන්නුතං සමනුපස්සිතුං ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සුෂි මේ විදිහට අනිත්‍ය වූ දුක් දෙන්නා වූ පෙරලියට භාජනය වෙන්නා වූ විපරිණාමයට භාජනය වෙන්නා වූ පරිණාමයට භාජනය වෙන්නා වූ යමක් මේක මම මේක මගේ ආත්මය මේක මගේ කියා ගන්න වටිනවද? එහෙම වටින්නේ නැහැ. මෙච්චරයි අපි පාලියෙන් උපුටාගත්ත කොටස. නැත්තම් දවසේ මාතුකා වශයෙන් ඉදිරින් තියාගත්ත කොටස. ඉතින් බලාපොරොත්තු වෙන්නේ භාවනා කරන අපි මේ කොටසෙන් මේ සංස්කාර සම්බන්ධයෙන් අර රූප වේදනා සංඥා වගේම මේ කියන එකයි මේ සුසීම පාටලවිච්ච තනයි මේ ධම්මට්ටි ඥාණයට මේකෙන් ඇති සම්බන්ධතාවයයි අපි මේ කරගෙන යන භාවනාවේදී අපිට මෙවයින් යම් කිසි ප්‍රමාණයකට ඕජාවක් රසයක් වටා ගැනීමක් ගන්න පුළුවන්ද? ඒකම ධෛර්යයක් ගන්න පුළුවන්ද කියලා දැනගන්නයි. එතකොට මූලික දැනගත යුතු පාඩය තමයි මේ සංස්කාර කියන එක. ඒ සිංහලයා ඒ බෞද්ධ පරිසරය හැදිච්ච නිසා බොහෝ විට මේ සංස්කාර කියන පදේ අහලා තියෙනවා සමහර විට. නමුත් මේකේ අර්ථ ගන්න ගියොත් නම් ඒක මොනම දක්ෂ අධ්‍යාපනඥයෙකුට අල්ලන්න බෑ. මොකද ඒ තරම් විශාල ශේෂ්ත්‍රික පැතිරලා තියෙනවා ත්‍රිපිටකයේ මේ සංස්කාර කියන පදයේ අර්ථය. ඒක නිසා ඉංග්‍රීසි භාෂාවට දාපේ වගේ විවිධ අර්ථ දෙන්න වෙලා තියෙනවා පසුබිමට සාපේක්ෂව. කෙසේ නමුත් සාමාන්‍ය සුතමේ ඥාන සඳහා ගත්තොත් එවැනි විග්‍රහයකදී කියවපු පොතක මම දැක්කා විශේෂයෙන්ම ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න යනකොට මේ සංස්කාර කියන පදය ත්‍රිපිටකය ගන්නකොට හතර ආකාරයකට වගේ නැත්නම් අවස්ථා හතරකට පසුවීම් හතරකට සාපේක්ෂව පෙන්ලා දීලා තියෙනවා. ඒක මම හිතන්නේ සාමාන්‍යයෙන් ඔය බුද්ධ ආගම 8 පන්ති 10 පන්තියට යනකොට මේවා අපි වගේ රටක හම්බ වෙන අවස්ථා. නමුත් මේක අපි සූත්‍රමේ වශයෙන් සංස්කාර කියලා කියන්නේ මොකක්ද කියලා දැන ගැනීම සඳහා බලනවනම් පොතේ දැනුම වශයෙන් සුත්තමේ ඥාන වශයෙන් තුන් පැත්තකට දාලා බලන්න. නැත්තම් මේ අවස්ථා ත්‍රිපිටකයේ දක්වන අවස්ථා හතර පැත්තකට දාලා බලන්න. ඒකෙදී එක ක්‍රමයක් තමයි පටිච්ච සමුප්පාදයේදී අවිජ්ජාපච්චය සංඛාර කියලා අපි දකින ක්‍රමය. සංකාරපච්චය විඥානං. එතකොට අපි දන්නවා මේ සංස්කාර වලට ආසන්නම හේතුව ප්‍රත්‍යේ වෙලා තියෙන අවිද්‍යාව. අවිද්‍යාව ඇති තැනයි සංස්කාර සිද්ධ වෙන්නේ. එතකොට මේ සංස්කාර ඵලයක් වශයෙන් ලැබුණට ඒක නැවත හේතුවක් බවට පත් වෙලා ඒ හේතුව හේතු මේ පදනම් කරගෙන විඥානේ පහළ වෙනවා. ඒ නිසා සංස්කාර වලට ඉස්සරහින් තියෙන අවිද්‍යාව සංස්කාර වලින් පස්සේ තියෙන විඥානය. ඒක නිසා අපි සංකතං අபிසංකරෝති इति සංඛාරං කියලා මෙහිදීම අපි කරපු ඒ කජ්ජනීය සූත්‍රය සම්බන්ධ කරගෙන කරපු දේශනාවලියකදී අපිට දැක ගන්න හම්බුණා ਸਰවචන චිත්‍රපං කරලා තියෙනවා සංකතං අபிසංකරෝති නැත්නම් අபிසංචේතනික චේතනං අபிසංචේතනං කියලා සංස්කාර සඳහන් කරනවා. එතකොට අපි මේ කියන සංස්කරණයක් හෝ අபிසංස්කරණයක් හෝ සංචේතනාවක් කරනවා නම් කරන්නේ අවිද්‍යාව නිසා. එතකොට යම් තැනක අපි චේතනාවක් පහළ කරනවා නම් අවිද්‍යාව පදනම් කරගෙන ඒ චේතනාවෙන් පස්සේ තමයි විඥානය පහළ වෙන්නේ. ඊට පස්සේ තමයි ඒ පටිච්චසමුපාදයේ අණුව දිගට දිගට හැත් බැඳිලා ජාති ජරා ව්‍යාධි මරණ දුක් ඇති කරන්නේ. ඒ නිසා යම් තැනක අවිද්‍යාව ගලවලා දැම්මනම් නැත්නම් අවිද්‍යාව අවිද්‍යාව වශයෙන් අවබෝධ කරා නම් ඒ පුද්ගලයා ඊට පස්සේ සංස්කරණය කිරීම කරන්නේ නැත්නම් අபிසංස්කරණය කරන්නේ සංචේතනා පහල කරන්නේ එහෙම සංස්කරණ අபிසංස්කරණ අபிසංචේතනා පහළ වෙන්නේ නැත්නම් ඒ පුද්ගලයා තුළ විඥානයක් පහළ වෙන්න තියෙන ඉඩ අඩුයි. ඉතින් මේ භාවනාවේදී අපි කොහොමද මේ සංස්කරණය කිරීම අඩු කරන්නේ? අபிසංස්කරණය කිරීම අඩු කරන්නේ. නැත්නම් චේතනා පහල කිරීම අඩු කරන්න කියන එක අපි අල්ලාගත්තොත් අපිට හිතා ගන්න පුළුවන් ඒ පිළිබඳව අපිට දැන දැනුමක් තියෙනවද? එහෙම නැත්නම් නොදැනුවත්කම නිසා අපි තවදුරටත් දිගින් දිගට දිගින් දිගට මේ චේතනා පහල කිරීම සංස්කරණය කිරීම අභිසංස්කරණ කිරීම කරනවාද එම කරනවා නම් දිගින් දිගටම භාවනා ප්‍රතිඵල ඉක්මවාගෙන ආදීනව මතුවේ. ඉන්සා එතනදී අවිද්‍යාව නිසායි සංස්කරණයක් ඇති වෙන්නේ කියලා කියන මේ කාරණාව සංස්කාර දැන ගැනීමට නිර්වචනය කර ගැනීමට එක කෙලවරක්. ඉතින් මෙතන මේ අවිජ්ජාපච්ච සංකාර සංකාරපච්ච විඥාන කියලා සමානලාට ඔය කට වචෙන්ට අහලා තියෙන එක ඉස්සරහට යන්න මේකට බැහැ ගන්න කෙලවරක් වශයෙන් කියන්න පුළුවන්. ඒක බොහොම උනන්දුකාරකයි. එනිසා ඊතුරු කාරණා තුනට යන්න ඉස්සලා එක මතක් කරොත් අපි සාමාන්‍ය භාවනා නොකරන සතිය ගැන දන්න නැත්නම් සතියට උනන්දු වෙන නම භාවනා නොකරන වෙලාවක අපි කාන්වල් එකට ගිහිල්ලා ඉනවා කියලා හිතමු. එතකොට අපිට රූප තියෙනවා ඇටි වෙන්න. ශබ්ද තියෙනවා. ගන්ධ රස පහස තියෙනවා. හිතත් වැඩ. කියන බොහොම අවදියෙන් අපි සම වයස කට්ටියත් එක්ක එකතු වෙලා බොහොම කෙලිලොල්ව රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ විඳින්මින් ඉන්න වෙලාවක ඇහත් ඒ වංශගේ හොඳ නම් කනත් හොඳ නම් ආශයත් හොඳ නම් දිවත් හොඳ නම් කයත් හොඳ සංවේදී නම් හිතත් හරීම උද්‍යෝගිමත් නම් ඒ සැනකෙලියත් ඒ ඉතුරු ඔක්කොම රූප සද්ද ගන්ධ රස ස්පර්ශ දෙනවා නම් අන්නෙවැනි ඉන්න මිනිස්සෙක් ඒ රසකාමී රසලෝලී කෙනෙක් ඉඳුරන් පිනවන කෙනෙකුට ඕනේ නම් ඇහි රූප බලන්න පුළුවන්. එහෙම නැත්නම් කණින් සද්ද අහන්න පුළුවන්. එහෙම නැත්නම් මේ නාසයෙන් සුවඳ දිවට රස, කයට පහස, හිතට හිතවිලි ලබන්න පුළුවන්. නමුත් අපි මූල ධර්මානුකූලව දැනගත්තොත් එක වෙලාවකට පුළුවන් එකයි කියලා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන මේ පහෙන් ඊගාව චිත්තක්ෂණයේ මම ඇහෙන් රූප බලනවද නැත්නම් කනෙන් ශබ්ද අහනවද නැත්නම් නාසයෙන් සුවඳ බලනවද දිවෙන් රස බලනවද කයින් පහස ලබනවද හිතෙන් හිතනවද කියන එක සම්පූර්ණ අහඹයක් සිදු වෙන්නේ. කිසිම කෙනෙකුට න්‍යායානුපත්‍රානුගුල කියන්න බෑ මම මේ චිත්තක්ෂණේ රූප බලලා ඊගා චිත්තක්ෂණේ සද්දාහන්නම් කියලා. ඒක සිද්ධ වෙන්නේ කාගේ මනාපෙටද කාගේ න්‍යාය පත්‍රයටද කියලා කිසිසේත්ම තීරණයක් නැහැ. නැතුවමත් නෙමෙයි අපිට ඕන බලන්න පුළුවන් ඒ ඉතින් අර හිත සංයම කරගන්න හික්මවා ගන්න හදන කෙනාට. එහෙම නැත්නම් පෘ탁ජනයයි කියලා කියන්නේ එයාට මේ දොරවල් හයක් තියෙනවා ඇහැ කන දිව නාසය කය මන කියලා. ඒකට ගොදුරු වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියලා හයක් තියෙනවා. කොයි එක කොයි එකට සම්බන්ධ වෙයිද කියලා මොන්නම විදිහකින් කල්යතෝ කියන්න බෑ. ඒ වගේම තව න්‍යාය එකක් තමයි න්‍යාය න්‍යායක් තමයි එකවරකට එකයි කියන එක. දෙක තමයි හයම ගණ්ඩත් බෑ. කයම විඳින්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම තෝරන්න වෙනවා. ඊගා චිත්තක්ෂණේ රූප බලනවා සද්ධාහනවල කියලා. ඉතින් මේ රූපේ දැන් අපි අර පහක් ප්‍රතික්ෂේප කළා. සද්ද, ගන්ධ, රස, ස්පර්ශ. ධර්ම ප්‍රතික්ෂේප කළා අපි රූප බලන්න යනවායි කියලා කියාම ඒ රූපේට යන්නේ ඒ රූපේ තියෙන මනනන්දනීය ගතිය නිසානේ. නිසා ගිය ගමම්ම රූපේ අල්ල බදා ගන්න. බදාගෙන අපි ඒක දිගේ ඉතින් සැනකෙලි. නමුත් මේ සංස්කාර ගැන කතා කරනකොට දාර්ශනික මතයක් ප්‍රකාශ කරනවා රූපයක් ඇල්ලුවයි කියලා කියන්නේ ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන පහක් ප්‍රතික්ෂේප කිරීමක් කියලා මතක තියාගන්න කියනවා. ඊට පස්සේ අපිට සැනකෙළිය වෙන්නේ රූපයක් විතරයි. අපි ඒ ගැන කරන හැම නිරීක්ෂණයක්ම හැම නිගමනයක්ම හැම අර්ථකතනයක්ම රූප දකින්නෙක් වශයෙන් කරන නිරීක්ෂණ මිසක් අය වෙලාවේදී අපි සද්ද නාහා ගඳ නොබල රස නොබල පහස නොබල හිතන් නැතුව පහකින් කපා හැරලා එකක් තේරීම නිසා අපේ නිගමන අංශභාග බව අපේ නිරීක්ෂණ පහෙන් හයෙන් එකකට බහින බව ඒ නිසා එකක් නිරීක්ෂණය කරන්න ගිහිල්ලා එකක් තෝරන්න ගිහිල්ලා හයක් ප්‍රතික්ෂේප වෙන බව අපිට මතක නැති වෙන්නේ අපි බලන රූපේ තරම්ම මනනන්දනීය නිසා පහක් අයින් කරලා අපි ඒක අදාගන්නේ ගන්න එක විශේෂ හේතුවක් නිසා මොකද හිතේ තියෙන ඒ ආසාව රස වින්දනය නිසා. නමුත් හොඳට සතියෙන් නැත්තම් මූල ධර්මානුකූල පැත්ත කරලා දාර්ශනික වශයෙන් කල්පනා කරන නැත්නම් සතියෙන් ඉන්න වෙලාවක තේරෙනවා ඒක තෝරනවා කියලා කියන්නේ පහක් ප්‍රතික්ෂේප කරනවා. ඒක ප්‍රතික්ෂේප කර බව තමයි නොදැන අල්ලා බදාගත් එක අනුව කරන ප්‍රකාශය Taman ළඟම ඉන්න සද්දේ අල්ලගෙන රූප ගන්ධ රස ස්පර්ශ ප්‍රතික්ෂේප කරපු එක්කෙනෙක්ගේ කතාවට වැඩිය වෙනස් වෙන්න ඉඩ තියෙනවා. දෙන්නම එකම තැනකලිය ඉන්නේ. එක වෙලාවකට එක්කෙනෙක් රූප බලනවා එයා කියනවා මම තනකිලිය දකව හොඳම දර්ශනේ මේකයි කියලා. ඒතකොට ඒ චිත්තක්ෂණයම නැත්තම් මේ රස සංගීතයට ප්‍රිය කෙනෙක් කියන නෑ ඒ තනකිලිය දෙන වටිනාම දේ ශබ්ද. තව කෙනෙක් කියන්න පුළුවන් ගඳ. තව කෙනෙක් කියන්න පුළුවන් රස. තව කෙනෙක් කියන්න පුළුවන් පහස. අවස්ථා ගැන කිව්වා හිතට එන දේ. ඉතින් මෙන්න මේ එක එක එක එකක් විතරක් දැකලා කරන මේ ප්‍රකාශන පහුවෙන්දා උදේ පත්‍රයේ ඉතින් හෙඩ්ලයින් එක පුරාවට තියෙනවා එක එකනා දැකපු හැටි. බුදුරජාණන් වහන්සේ කියනවා මේක ඉස්සර රජ කෙනෙක් ඉඳලා තියෙනවා ඒ රාජ්‍යරෝ රාය සභාවේ මැද මිදුලට ඇතෙක් ගෙනල්ලා උප්පත්තියේම අන්දයෝ 6 දෙනෙක් ගෙනල්ලා අතෑරියලු. අතලා කිව්වලු මේ ඇතෙක් ඉන්නව අත ගාලා මේක කොහොමද කියලා කියපන් කියලා. ඉතින් එකෙක් ගිහිලා කකුල අල්ලගෙන ඇවිල්ලා කිව්වලු ඒ ඇතා කියන්නේ වංගෙඩියක් කියලා. වලිගත කාපේ කා කිව්වලු ඇතා කියන්නේ කොස්සක් කියලා. කනාත කාපේ කා කිව්වලු ඒක කුල්ලක් කියලා. බඩාත කාපේ කා කිව්වලු ඒක මහ කළු ගලක් කියලා. ඉතින් වගේ ඒ එක එකනා එක එකනා Tamanට ජාත්‍යන්ත පුද්ගලයෝ වෙන දේවල් දැකලත් නැහැ. ඒ කට්ටිය බොහොම සංවේදී මේ අතේ අතගාන එක. ඒ අනුව බල්ලිවල කිව්වට රජුරවන්ට බඩ බැඳගෙන හිනහලු දැන් මේවා මේ ප්‍රත්‍යක්ෂයෙන් අතගාලා මේ කියන්නේ. එක්කෙනෙක්වත් බොරු කියන්න ඕනකමකුත් නැහැ. ලාභයට සත්කාර නෙමෙයි කරන්නේ. ඒක නිසා ජච්ඡන්දේ. ಜಾති අන්දයෝ ඇතෙක් අතගාලා කියන කතාව වගේ තමයි පෘ탁ජනයා සිද්ධියක් බලලා සංස්කරණය කරපු දේ විතරයි බලන්නේ සිද්ධිය කවදාකවත් දකින්න. දකින්න බෑ. මොකද මේ සංස්කරණය මොකක් හරි රුචි කැලලක් තියෙනවා. රසමස උලක් තියෙන රසමස උලට බැඳෙන බැඳිල්ලේ තියෙන දැඩිකම නිසා ප්‍රතික්ෂේප කරන පහක් අමතක වෙනවා අපට. ඒක නිසා අපි යමක් ගැන අතිශෝක්තියෙන් කතා කරනවා කියලා කියන්නේ ඒකාන්තයෙන්ම අන්ධයි. ඒකාන්තයෙන්ම අවිද්‍යාව තදින් වැඩ කරනවා. ඒ මනුස්සයා දන්නේ නැහැ එකක් මේ විදිහට ලෝලී ගතියට රසගතියට යන්නේ අතිශෝක්තියට යන්නේ පහක් ප්‍රතික්ෂේප වෙනවා කියලා. ඒ ප්‍රතික්ෂේප වීම සදාකාලිකයි. ආයෙක ගොඩ ගන්න බෑ. මොන විදියෙන්වත් පිළියම් කරන්න බෑ. ඉතින් මෙන්න මෙතන පේනවා යම් කිසි කෙනෙක් ඒ විදිහට යමන් Taman දකපු දේ ගහපා දෙන්න හදනවා. Taman දකපු දේ හුවා දක්වන්න හදනවා. අතිශෝක්ති කරන්න හදනවා අනිවාර්යයෙන්ම කාලා. අනිවාර්යයෙන්ම ඝන බහල අවිද්‍යාවකන් වැඩ කරන්නේ. ඊට පස්සේ ආගේ විඥානේ වැඩ කරන්නේ ඒ විදිහට බලපු නැති එක්කනාගේ අසාර්ථකම් පෙන්වන්න. ඒ විදිහට දකම නැති කෙනාගේ දුර්ලභකම් පෙන්වන්න. ඉතින් කිල්ලෝරක් නැහැ රණ්ඩු. ඒ නිසා මේ සංස්කරණය කියලා කියන්නේ කවදාකවත් අපිට ගොඩ එන්න බැරි දැනගන්න විතරක් පුළුවන් මේකේ තියෙන භයානකම මේකේ තියෙන අනතුරුදායකම මේකේ තියෙන අතිරණ ගතිය මේකේ න්‍යායපත්‍යයක් නැති ගතිය දැනගෙන තමන් අනාත්ම ස්වરૂපේ පාලන ශක්තියක් නැති කෙනෙක් බව ආණ්ඩු මට්ටු කරන්න බැරි බව විධායක ශක්තියක් නැති බව මේකේ නේවාසික වූ මට මේ එක ඉඳුරෙක්වත් කියන දේ අහන්න නැති බව තේරුම් ගන්න එක තමයි මේ සුචිමත් එක කතා කරලා බුදුහාමරෝ කියන්නේ සංඛාරය සංඛාරාසුචීම නිච්ඡං වා අනිච්ඡං වා අනිච්ඡං බන්තේ ඊගා චිත්තක්ෂණ අපි බලයිද අහයිද කියලා මොකාටවත් කියන්න බෑ එලිපත් ඉන්න බලලා වගේ. කලබල වෙච්ච ගමන් ගෙටපණීද එළියට පණීද කියන්න බෑ. ඉතින් ඒක නිසා මේ සංස්කාරයන් පිළිබඳ තියෙන ඊට පදනම් වෙච්ච අවිද්‍යාවේ ඝන බහලකම නිසා පුදුමාකාර න්‍යාය පත්‍රයක් නැති කියා ගන්න බැරි තත්ත්වයක්. ඉතින් එහෙම තියෙද්දි දිබ්බ චක්කු ඥාණයෙන් අපි මොනවද බලන්නේ? තවත් කාගැරි ඔය තියෙන තකතිරුකමක් තමයි පේන්නේ. එහෙම නැත්නම් Tamangeම තකතිරුකම තමයි පේන්නේ. ඕකේ ගණ්ඩනම් දෙයක් නැහැ. දිබ්බ චක්කුවෙන් බැලුවත් මේ ඇහෙන් බැලුවා ගන්න දෙයක් නැහැ. ඉතින් සුසීමට වෙලා තියෙන්නේ මේ ඇහෙන් බලලා ඒක සංස්කාරයක් බව දන්නේ නැතුව ඒක අනිත්‍ය බව දන්නේ නැතුව ඒක දුකක් බව දන්නේ නැතුව ඒක අනාත්ම දෙයක් බව නැතුව එයා හිතනවා ඒ වෙලාවේ දකින්න ඒ දිබ්බ චක්කු ඥානේ විශේෂයි. ඒකට අනිවාර්යයෙන්ම ආත්ම දෘෂ්ටියට වැටිලා තියෙනවා. අනිවාර්යයෙන්ම සුඛ සංඥාට වැටිලා තියෙනවා. අනිවාර්යයෙන්ම නිත්‍ය සංඥාට වැටලා තියෙනවා. ඉතින් මේ සුසීම විතරක් නෙවෙයි අපි කවුරුත් කැමතිනේ මැජික් බලන්න. භාවනා මධ්‍යස්ථාන විතර ඒ පිස්සෝ නෑ වෙන කොහෙවත්වත්. භාවනා මධ්‍යස්ථාන වලට යන්නෙම මේ උඩින් යන්න ඕනේ කට්ටිය. එක්කෙනෙකුටවත් බිම සක්මන් කරන්න බෑ. මොකද ඒගොල්ලෝ මේ උඩින් යන්න බලාගෙන ඉන්න කට්ටිය. ඒ වගේම භාවනා කරන්න ආවට පස්සේ සාමාන්‍ය හුස්ම ගන්නත් බෑ නයි වාගේ පිබින්න පටන් ගන්නවා. ඒකල කියන ඉෂ එකක්ම හැදෙනවා කියලා ආනාපානේ කරනකොට. මේ gedara අවුරුදු ගාන කානාපානේ කරා කිසි ප්‍රශ්නයක් නැහැ. භාවනා කරන්න ගියාම ඔන්න ආනාපානේ කරනකොට ඉෂ එකක් වෙනවා බෙල්ල කඩා වැටෙනවා නානා ප්‍රදීව. මොනවා හරි කරන්න ගියාම වින්ද හොඳට මේ නිකන් සාමාන්‍ය ක්‍රමයට කරන දේ. භාවනා කරන්න ගියාම කරන්න බෑ. ඉඳගෙන ඉන්න බෑ. දහන් අතක් අදින්න බලන්න ඉඳ ගන්න බලන්න පය අටක් වාඩි වෙලා ඉඳි කිසි කරදරයක් නැහැ. ටෙලිවිෂන් එකේ ඉස්සරහා ගාණක් නැහැ. භාවනා කරන්න ගියම විනාඩි කීයක් යන තුනක් ඉන්නකොට අමාරුයි. හතරක් ඉන්නකොට අමාරුයි. ඉතින් ඒකට බේත් අහන. ඊට පස්සේ නිකමට හරි දුන්නොත් නව කතාවක් හරි මොනවා හරි කයිවාරු කියලා කියලා ඉඳී පැය 7-8ක් ගාණක් නැහැ. ඒ මොකද මේ භාවනාව කරන්නෙම දැඩි පිළිකවන දැන් දිබ්බ චක්ක 15 දැන් දිබ්බ සෝත 15 කියලා අල්ලගෙන ගන්න වට ගතට පස්සේ කිසිම දෙයක් ස්වභාවයෙන් අහුවෙන්නේ නැහැ. අල්ලන්නේ මිරිකලාමයි අල්ලන්නේ. ඒ මොකද අර මේ සාමාන්‍ය ඇති හැටියේ යථා භූත තියෙන හැටි බලන්න නෙමෙයි භාවනා කරන්නේ. මොකද්ද કૃත්‍රිම දෙයක් හිතාගෙන ඉන්නවා මේ භාවනාවෙන් වෙයි කිය. ඉතින් ඒක තමයි සුසීමට වෙලා ඒ හැම දෙයක්ම මතක තියානින්ද ඔය අපි භාවනාවෙන් අමතරව බලාපොරොත්තු වෙන හැම දෙයකටම පදනම් වෙලා තියෙන ලාභ සත්කාර සම්මාන සිලෝක. නිවන නන් නෙවෙයි. නිවන බලාපොරොත්තු වෙනවා නම් ඔච්චර තතමන්න තදමෙන්න දෙයක් නැහැ. බුදුහාමුදුර අපිට දීලා තියෙන ස්වභාවික හුස්ම නිකන් පොළවේ ඇවිදින එක. ඔකේ මොකක්වත් කරන දෙයක්, ඔකේ මොනවාක්වත් මේ ව්‍යායාම කරන දෙයක් නැහැ. හිතන්න දෙයක්වත් නැහැ. ඒ නිසා මේ මට්ටමට හිතක් වැඩෙන එක න භාවනා කළ ස්වභාවික මිනිසෙක් වෙන්නම කොච්චර දුරදිග යන්න ඕනද කියලා මේ සුසීම සූත්‍රේ පේනවා. ඉතින් ඒ නිසා සංස්කාර පිළිබඳ පැත්තෙන් අපි මේ කතා කරන්න හදාන්නේ. අපි මේ දැඩි කියලා අල්ලන්නේ. එහෙම නැත්නම් එක පැයෙන් මේක ඉවර කරන්න හදන්නේ. එහෙම නැත්නම් මේ පරියන්කේදීම මේක ඉක්මන් කරන්න හදන්නේ. මේ සේරම අවිද්‍යාව පදනම් කරගත්ත සංස්කාර නිසා අපිට ඍජු මාර්ගය ඕනේ, කෙටි මාර්ගය ඕනේ, ඉක්මනට යන්න ඕනේ. ඒ මොකටද? මේ නිවන කියලා කියන්නේ ඒක කොලාභයක්, එක්කෝ සත්කාරයක්, එක්කෝ බුහුමනක්, එක්කෝ නම්බුවක් කියලා හිතාගන්න. ඒ නිසා සංස්කාර පැත්තෙන් මේ විදියට අවිද්‍යාවයි පදනම් වෙලා තියෙන්නේ. ඒ පදනම් වෙච්ච සංස්කාරයක් මතුවනවා මතක තියාගන්න හිතක් පහළ වෙනවා. ඒ හිත ඊට පස්සේ තු ටික වැටි කරලා දෙනවා. ඒ වාගේම ඒ සංස්කරණය කරලා ගත්ත දේ අපි හිතම රූප ශබ්ද ගන්ධ රස ගොඩාක් තියෙනකොට අපි රූපය දැක්ක රූපේ බලන් ඕනයි කියලා අපි කෑදර හිතක් පහළ වුණා නැත්නම් අපේ රසලෝලී හිත පහළ වුණා. පහළ වුණාට පස්සේ අපි පටන් ගන්නකොටම අපේ රූපේ දකින්න. එහෙම නැත්නම් ඒ වර්ණ රූපය ඇවිල්ලා ඇහි වදිනවා. ඒ වෙලාවෙම කනට සද්දත් වදිනවා. නාසයට ගඳත් වදිනවා. ඒ වගේම දිවට රසත් අපි කාණිවලක ඉන්නකොට නෙල කඩලා හරි මොනවාරි කකා ඉනවයි කියලා හිතමුකෝ. ඒකක් තියෙනවා. කයට පහසක් තියෙනවා. හිතට හිතවිලි තියේදී මේ හයෙම්ම දොරටු හයටම අරමුණු වට කියන්නේ ආපాతගත වෙනවයි කියලා මුලිච්ච වෙනවයි කියලා දෙමලෙන් කියන්නේ. මුලිච්ච උනාට පස්සේ දැන් මේ හය වෙන හයෙන් එකක් තෝරන්න වෙනවනේ. සංස්කරණය කරනවා කියලා කියන්නේ මේ තේරිල්ලට තමයි. ඒ තෝරනකොට අනිත්‍යව ප්‍රතික්ෂේප කරනත් මේක තෝරන්නත් මේ තෝරන දේ පිළිබඳව අතිශෝක්තියක් අවශ්‍යයි. සමහිතින් බලනොනම් ඔක්කොම එකයි. නමුත් අපි එකක් තෝරන්නේ ඒක ගැන තියෙන අති කැමැත්තක් නිසා, මගේ මන ආපේ නිසා, මගේ රුචිය නිසා, මගේ අම්මා අප්පා කැමති නිසා මොකක් හරි තෝරන. ඒ තෝරනවත් එක්කම අපි ඒකට අබිරෝපණය කරනවා අලුතෙන් අගයක් ආඩම්බරයක්. නැත්තම් ඒ වෙලාවේ සද්ධාහන වෙනකොට මොකද රූපම බලන්නේ. අන්නේ දාන දේ ඒ දකපු රූපය සාධාරණී කිරීම සඳහා පහක් ප්‍රතික්ෂේප කරලා මේක ගැත් එක සාධාරණීකරණය කරන්න අපි ඒකට ආලවට්ටම් කරනවා කියලා මේකට කියන්නේ. ඔප දානවා. ඔප දැමීමට තමයි අනුශය කියලා කියන්නේ. එතකොට ඒ රූපය පිටින් ඇවිල්ලා ඇහැට වදින දේ ඒ වෙනකොට සද්ද රූප ගන්ධ රස ස්පර්ශ කිරීම සඳහා මේ රූපේ තේරීම සඳහා ඒකට අමතර වටිනාකමක් දෙන දේ ඇතුලෙන් පිටතට යන දෙයක්. මේ දෙක වෙන් කරගන්න බැරි නම් අපි හිතනවා රූපයම සුවිශේෂී රූපයම මගේ හිත පැහැරගත්තයි. ඇත්තටම රූපේ හැම කිසියම් අවශ්‍යතාවයක් නැහැ පැහැර ගැනීම අවශ්‍යතාවයක් නැහැ රූපෙත් එන්නේ එක වාගේ සද්දෙත් එන්නේ එක වාගේ ගඳත් එන්නේ එක වාගේ රසත් එන්නේ එක වාගේ පහසත් වෙන්නේ එක වගේ මන හිතට ධර්මත් වෙන්නේ එක වගේ මෙන්න මේ දේ තෝරන්න ඕන කියලා අපි ඒක සංස්කරණය කරපු ගමන් අපි ඒකට අතිරේක අගයක් ආඩම්බරයක් දෙනවා. අන්නේ අතිරේක ආගය ආඩම්බරයට තමයි ආශව කියලා තමයි ගොඩක් කරන අනුසය කියලාත් කියන වෙලාව තියෙනවා. ආශ්‍රව ධර්ම අපි ළඟ තියෙනවා. ඒ අනුව තමයි අර ආකර්ෂණය සිද්ධ වෙන්නේ. නිසා යකාගේ හැටියට තමයි විමානේ හම්බ වෙන්නේ. තමන්ගේ අකුසල කර්ම ක්‍රම හැටියට මගේ රුචි අරුචිකම් වල හැටියට පෞරුෂත්ව ලක්ෂණ අනුව ගොඩාක් දේවල් දීපු ගමන් යමක් තෝරනවා තමන් ඒක ඇඟෙන් එන්නේ ඒකට ඒ පුද්ගලයා දන්නේ නැහැ මොකද උනේ කියලා නමුත් ඒ වෙච්ච එක සාධාරණී කිරීම සඳහා ලෝකේ නැති පච සේරම කියන ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණ තියෙනවා නැත්නම් හදලා කියනවා. උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි අරමුණක හිත පවත්තන් නැත්නම් ওই සෙල්ලම තමයි දිගටම යන්නේ. අපි කියනවා ඒ රූපේ වැළුවේ මෙන්න මේ නිසා ඒ රූපේ මෙන්න මේව තියෙන උඹලට තේරෙන්නේ නැහැ මට විතරයි තේරෙන්නේ කියලා ඒ කරන සෑම කටයුත්තකටම අවශ්‍ය කරන Java එන්නේ රූපෙන් නෙවෙයි රූපේ සාධාරණය කිරීම සඳහා අපේ ඇතුලේ තියෙන ආශ්‍රව ධර්ම නිසා. ඉතින් අපිට කවදා හරි සංස්කාර වැටෙන සාමාන්‍ය සීල ශික්ෂා පැත්තට හික්මීම පැත්තට අපි විශේෂ දෙයකට විශේෂ මනාපයක් ඇති වෙලා ඉන්නකොට ඒ මනාපය ඇති කරන වස්තුවක් තියෙනවා. අපි ඒකට ආරම්මණය කියලා කියනවා. ඇහැට ඒව ඇති කරන දේට කියනවා වර්ණ රූපේ කියලා. කනට ඒව ඇති කරන කියනවා ශබ්ද රූපේ කියලා. නාසයට ඇති කරන දේනවා ගන්ධ රූපේ කියලා. රස රූපය, පොට්ටහබ රූපය, ධම්ම ඒකට රූප වෙන්නේ නැහැ ඒවා නාම නාම කොටස. මෙන්න මේ දේවල් වලට අපි අතිශෝක්තියක් දාන්න ඕන එකක් තෝරගන්න. මේ අතිශෝක්තිය මේ ආලවට්ටම එන්නේ රූපෙන් නෙවෙයි පුද්ගලයාගෙන්. ඒකට ආශ්‍රව ධර්ම කියනවා වැගිරිල්ලක් වගුරනවා. ඉතින් අපිට කවදා හරි පුළුවන් නම් දකින්නකොටම මේ තමයි රූපේ මේ රූපේ වෙනුවෙන් අපි දාපු අපි ආගේ ආඩම්බරය කරපික මේකයි කියලා දෙක වෙන් කරගන්න පුළුවන් නම් ඒක තමයි කියන්නේ දිත්තේ දිත්ත මට්ටම් කියන. දැක්ක දැක්ක පමණින් නතර කරනවා ඒකට ආලවට්ටම් දාන්න යන්නේ නැහැ. සුවිශේෂී කරලා ඒක වර්ණ ඇයි මම මෙහෙම කළේ කියලා නිදහසට කාරණා කියන්න යන්නේ නැහැ. මේක සරුවචනාංශයේ කීප පැත්තකින් කියලා තියෙනවා. රූපේ දැක්කට ඇස්සැතුව රූපයක් දැක්කට අන්ධෙක් වගේ ඉන්නේ කියලා තියෙනවා. ඒක ඇයි ඒක මම තේරුවේ කියලා කාටවත් උත්තර බඳින්න යන්න එපා. උත්තර බඳින්නේ හොරා ගැම්මෙන් පේන අහන්න වගේ මේ ඇතුලේ තියෙන ෂට කපටකමින් තමයි. නැත්තම් ආශ්‍රව ධර්ම වලින් තමයි. ඒක නිසා දැක්කට කමන්නේ අකුසල් සිද්ධ වෙන්නේ නැහැ දැක්කට. මේ දැකපු එක සාධාරණීකරණ කියන එක බොරු ටිකෙන් තමයි අකුසලෙ සිද්ධ වෙන්නේ. එහෙම නැතුව ඉන්න බෑ. අද ලෝකේ කියලා කියන්නේ අන්න එහෙම තමයි. ඒ නිසා මේ සංස්කාර පිළිබඳව බොහෝ වැඩ කරන ගමන් අල්ලන්න අමාරුයි. චරුවචනාංශයේගේ නිරීක්ෂණ අනුව ඇහි අල්ලන්නම බෑ කියලා. එහෙම නැත්නම් කියනවනම් වැඩියෙන්ම කෙලෙස් පහළ වෙන්නේ වැඩියෙන්ම යොහුසුළු සූක්ෂම ඉන්ද්‍රිය තමයි ඇහැ. ඒ නිසා අපි සාමාන්‍යයෙන් කියනවා අපි ප්‍රේම කරන කෙනාට මගේ ඇහැ වගේ කියලා. මොකද ඒකට තමයි අපි වැඩියෙන්ම කැමති කරන්නේ. උදේ ඉඳලා හැන්ද වෙනකන් කෙලස් ගලන්නේ අපට ඇහි. ඒකට කියනවා බුදුහාමර රූප ප්‍රමාණ කියලා. රූපෙන් තමයි ගලන්නේ. ඊට පස්සේ ගෝස ප්‍රමාණය කියලා කියනවා මේ කටහඬ සාද්දෙන් නැත්තම් මේ වචනේ ඒ නිසා රූපයෙන් අපි සංස්කරණය කිරීම ඉතාම යූසුලෝ සිද්ධ වෙනවා. ඒක කිසිසේත්ම අපිට යාන්ත්‍රණය පෙන්නලා නෙවෙයි අපි කොක්කේ දාගන්නේ. ඒක නිසා බුදුසජාණන්සේ පවා පිළිගන්නවා. හොඳට භාවනා කරක වෙනකොට ඇර මේ ඇහි කෙලෙස් පාලනට යල්ලන්න අමාරුයි කියලා. ඒ වෙනුවට සාපේක්ෂව කන ඉදිරිපත් කරනවා. කන ඊට වැඩි ලේසි අල්ලන. ඊට පස්සේ නාසය, ඊට පස්සේ දිව අන්තිමටම ලේසි තැන තමයි කය. කයට පහස ලැබෙන වෙලාව. නිසා කයට පහසක් ලැබෙනකොට ඒ ඒ වදින දේ පොට්ටබ ධාතුව කියලා කියනවා. ඒ දකින්න දේ ඇති සුඛපභෝගී බව, සුකුමාර බව, ඒකට ඇති ප්‍රිය බව, අප්‍රිය බව ඒක කවදාකවත් වස්තුවට ආවේ ටික දෙයක් නෙවෙයි අපි ඒකට වගුරුවන දෙයක්. අපේ ඇතුළේ තියෙන ආසව අනුසය අනුව මේ හැප්පිච්ච දේ සබක් හොඳක් නරකක් මංගල කාරණාවක් අමංගල කාරණාවක් පරණ පිනක් නැත්නම් පරණ පවක් කියලා හැප්පෙන දේ නෙවෙයි ඒක වටිනාකම තියෙන ඇතුලෙන් දාන එක. ඒ නිසා සංස්කාර අල්ලා ගැනීමේදී ඉඳගෙන කායනපසනා කරන්න කියලා කියන්නේ නුපුහුණු මනසට ලේසි තනින් අල්ලලා දෙන්න. ඉතින් අපි භාවනා කරනකොට අපි දන්නවා මේ ඉස්ලාම මේ ඉඳගෙන ඉන්න පරියංක ආසනය අපිට කරදර කරනවා. ඒ නිසා අපි ඒක ඊටාත්ම කරදර නැති පහස බාධක නොකරන ඉබේ ඉන්න පුළුවන් තැනකටපත් කරගන්නවා. ඒකත් ලේසි නෑ. ඊට පස්සේ හැපීමක් අල්ලලා දෙනවා ආස්වාස් ප්‍රස්වාසී ඒක උදාසීන දෙයක් අනිච්ඡානුක පේශින්ගෙන් සිදුවන දෙයක් චේතනා නැතුව සිද්ධ වෙන්න පුළුවන්. චේතනා වලින් ගන්න පුළුවන්. අන්න ඊට පස්සේ මේකේ ස්පර්ශය අල්ලලා දීලා මේ ස්පර්ශයේ බුදුහාමුදුරෝ කියනවා ප්‍රිය පැත්ත බලන්න අප්‍රිය පැත්ත බලන්න. හීනංවා පනීතංවා කියලා ආස්වාසේ ප්‍රිය පැත්තක් තියෙනවා. ආස්වාසේ ආස්වාදයක් වෙන තැනක් තියෙනවා. සමහරලාට තියෙනවා අප්‍රිය වෙනවා හුස්ම කොච්චර පෙනුනත් හුස්ම අරගෙන ඕක කාටද හරියන්නේ ඕක කරලා හරියන්නේ නැහැ කියලා පෙනුනත් එපා වෙන වෙලාවක් තියෙනවා. ඒ වගේ මේක සුකුම අවස්ථාවක් තියෙනවා, ගොරෝසු අවස්ථාවක් තියෙනවා. ළඟ අවස්ථාවක් තියෙනවා, දුර අවස්ථාවක් තියෙනවා. ඇතුලෙන් පේන අවස්ථාවක් තියෙනවා, පිටින් පේන අවස්ථාවක් තියෙනවා. අතීත වශයෙන්, වර්තමාන වශයෙන්, අනාගත වශයෙන් මේ හුස්මේ තියෙන මේ හැම පැතිකඩම බැලුවට පස්සේ ඒව ඔක්කොම ඇති වෙන්න දැක්කට පස්සේ තේරෙනවා මේ හුස්මේ කිසිම හැඟීමක් නැහැ අපිට ප්‍රිය වෙන්න හරි අප්‍රිය බවක් ඇති කළ දෙන්නේ. හුස්ම කියන්නේ හුස්මමයි අපේ හිතේ තියෙන අවස්ථාවේ තියෙන මානසිකත්වයේ අනුව සංඥාව අනුව අපි ඒක හොඳයි කියනවා නරකයි කියනවා හරි කියනවා වැරදි කියනවා ඒක තේරෙන්න නම් හුස්ම හොඳටම යාලු කරගන්න. ගොඩාක්කල් භාවනා කරනකොට තේරෙනවා අපේ හිත ප්‍රබෝධමත් වෙච්ච සද්ධාවෙන් වීරියෙන් සතියෙන් සමාධියෙන් ප්‍රබෝධමත් වෙච්චාම ආස්වාද ප්‍රසාරේ බොහෝම ප්‍රියමනාප වැටේ. ඉති වීර්ය අඩු වෙච්චාම සද්ධාව අඩු වෙනකොට අප්‍රියමනාප වෙනවා. ඒ අප්‍රියමනාප භාවයේ ආස්වාද ප්‍රසවාසයේ තියෙන එකක් නෙවෙයි අපි ඒකට වගුරුවන දෙයක්. ආලවට්ටමක් තියෙන. ඉතින් ඒක දැනගත්ත කෙනාට තමයි ඊගාවට මේ දිවට එන රසය ආහාර ගන්නකොට ආහාර දකින්නකොට එන හැඟීම ආහාර රසයේ දිවේ වදිනකොට අපි සිංහල මිනිස්සු මිරිස් දුරු මිරිස් දුරු මිරිස් කාලා ඒ මනසෙන් දෙන රසය සුද්දෙකුට තිබ්බොත් එහෙම ඩයිනමයිට් එකක් තිබ්බා වගේ පුපුරන්න ගන්නවා. දිවේ කිසිම රසයක් ගන්න බෑ. දිව පිච්චෙනවා අපි කන කෑම. ඔය මේ ලුණු මිරිස් දන්නේ නැති රස අල්ලන්න බැරි කෙනෙක් ආවොත් එහෙම අපිට මේ රසමසවුල ඒ මනුස්සෙන්ද දරන්න බැරි කරදරයක්. ඒ වගේම අපිට මේ මිනිස්සු රාජභෝජන කියලා දුන්නට මොකද ඒකේ ලුණුත් නැහැ, මිරිසුත් නැහැ, අනේ කියලායි. ඊට වැඩි කොච්චරද හොඳයි පොල්සම් බෝලේ කියලා හිතනවා. කොච්චර වෙයිදලා ගියත් ගෙදර ඇවිල්ලා පොල් සම්බෝලයක් අතලාන කනවා වගේ කොයි එකවත් රස නැහැ. ඒ මිනිස්සු විවිධ නංගම් කියනවා මේ මේ කෑම අර ඉතාලි කෑම මේක ප්‍රංශ කෑම මේක එංගලන්ත කෑම කොයි කෑම කෑවත් අපේ ජීවිතයට හරියන්නේ නැහැ. අපේ ජීවිතයට හරියන්නේ පොල් සම්බෝලේ තමයි. ඉතින් ඒ නිසා මේ සම්බෝලේ අපිට රස වුණාට සුද්දාට රස නැහැ. ඔය සුද්දා කියන ඉංග්‍රීසි නංගල ඌට රස වුණාට අපිට අනේ කොච්චර කෑවත් ගෙදර එනකන් හරියයි. ඉතින් ඒ නිසා ආහාරයේ කිසිම ගුණයක් නැහැ. ගුණේ තියෙන අපි පුරුදු කරන අනේකේ හැටියට තමයි. ඒ වගේම ගඳෙත් කබරයට බලුකුණක් දැක්කොත් එහෙම අම්මෝ දිව්‍ය ලෝකේ ගියා වගේ. අපිට දැක්කොත් එහෙම කබරය පේන්නත් බෑ. ඒ වගේම ස්ත්‍රී ගන්ධයේ පුරුෂයාට බොහොම හොඳයි. පුරුෂ ගන්ධයේ ස්ත්‍රියාවට බොහොම හොඳයි. ඒ ස්ත්‍රී ගන්ධයේ ස්ත්‍රියකට අහු වුණා නම් ඉතින් වලි තමයි. ඉතින් රණ්ඩු තමයි. ඉතින් ඊර්ෂ්‍යාව තමයි. පුරුෂ ගන්ධයේ පුරුෂයෙකුට අහු වුණා නම් ඒත් රණ්ඩු තමයි. මේ ගන්ධේ කිසිම නෑ ස්ත්‍රී පුරුෂ ගතියක්. නමුත් අපි අපි අපේ ලිංගය හැටියට අපි වදියාම අයින් හැටි. ඒ වගේම සද්දවලත් බලපුවාම දැන් අපිට මේ පිටිත් දාගෙන ඉති උදේ හැන්දෑවේ සද්ද කරන ඉතින් අපි මොනවක්වත් චෝදනා කරන්න යන්නේ මොකද මොනවා කිව්වත් පිරිත්නේ කියලා බැරි වෙලා පල්ලියක් අටවලා මෙතන අල්ලාහු අක්බර් කියන්න ගත්තොත් එහෙම අම්මෝ කොහොමඩක්ක බාන කරන්න බෑ කොහොමඩක්වත් බෑ මේ මනුස්සයා මෙතනින් එල්ලවනකම් ආයෙ භාවනා කරනවා. ඉතින් අපි භාවනා නතර කරලා ගිහිල්ලා ඉතින් පෙස්සන් ගාලා අර මනසේ දුණා මේ මොකද මේ සද්දේ මුස්ලිම් කිද්දා. සද්දවල නෑ ඔය කිසිම જાතියක් සද්දවල නෑ. ස්පීකරේට ලිබ් එක ඇගහුවත්, හාමුදුරුව කෑ ගහුවත් සද්දේ ලොක් කරලා දෙන එක විතරයි ස්පීකර් එකේ කරන්නේ. නමුත් අපේ කන පැහැදිලිවම සද්දේ ඉන්නකොටම වර්ග කරලා ඉවරයි, දාඩිය දාලා ඉවරයි, කේන්ති කියලා ඉවරයි. නමුත් ලවුඩ් ස්පීකරේ අහන්න බලන්න මේ ලෙබ්බෙද කෑ ගැව්වේ හාමුදුරුවෝ කෑ ගැව්වේ කියලා තේරෙන්නේ නැහැ. ස්පීකරේට තේරෙන්නේ නැහැ. කොහොම කරක්වත් තේරෙන්නේ. ඒකේ මේ පටිගත කරන යන්ත්‍රෙන් ඇහුවොත් එහෙම ඒ පල්ලියෙන් එන සද්දද මේ ආවේ පන්සලෙන් එන සද්දද කියලා පටිගත කරන යන්ත්‍රෙට තේරෙනවා. එන දේ අල්ලන එක කරනවා. නමුත් අපේ යන්ත්‍රයේට එන්නකොටම එන්නකොටම මේ වර්ගීකරණය කරන්නේ අපි හිතනවා සද්දේ තියෙන්නේ කියලා. බුදුන්ස කියන සද්දේ කිසිම හැඟීමක් ඇත්තේ නැහැ. ඒක ඇදින වදිනකොටම අපි තුර ඇති වෙන මේ සංස්කරණේ මේ සකස් කිරීම පළවෙනි චිත්තක්ෂණය කියනවා අභිධර්ම විස්තර කරනකොට පළවෙනි චිත්තක්ෂණයේ ඇත්තටම ප්‍රකෘති සද්ද ඇවිල්ලා කණේ වදිනවා. එතකොට මේ රූප ගන්ධ රස ස්පර්ශ වෙන් කරලා මේ සද්දෙම අහන්න ඕන කියලා දෙවෙනි චිත්තක්ෂණයේදී ඒ සද්දෙම අහනකොට අහන්නේ ඒක පිළිබඳව මනාපේ හොමනාපේ නිසා. එතකොට අපි දකින්නේ සද්ද නෙවෙයි සද්දට ඇති වෙච්ච මනාපේ සාමනාපේ පමණයි. ඊට පස්සේ ඉතින් සද්ද නෙමෙයි අපි අහන්නේ ඒ ශබ්දයේ පිළිබඳව අපේ මතේ සෝතේන සද්දං සුත්වා uppajjati manapam uppajjati amanapam ඇහෙන පමා විතර එක චිත්තක්ෂණය යන්නේ ඊගා චිත්තක්ෂණය අපිට අපිට ඇති වෙනවා හොඳ නරක හරි වැරදි ඊට පස්සේ ඒක සම්පූර්ණ අපි දකින්නේ වර්ණ කණ්ණාඩියක් තුළින් තමයි භාවනා කරනකොට මේක අල්ලන්න පුළුවන් අපි හිතමු රූපය පිළිබඳව කියලා හොඳට සක්මන් කර කර යනකොට සක්මන් කරන යනකොට හොඳට සතියෙන් සමාධියෙන් යනවනම් අපි දන්නවා හැරෙන වෙලාවේදී මේ ටිකක් අපේ සතිය කැඩෙනවනේ ඒ පයේ වම දකුණ කරගෙන යනකොට රූප බලන්න හැරෙනවා සද්ද අහන්න හැරෙනවා එතකොට අපිට සතියෙන් ගියයි කියලා කෙලවරට ගියා කෙලවරදී මිනිස්සු හැසිරෙනවා පේන. පේනකොටම මගේ අවධානය තබාගත යුත්තේ වමේ දකුණේ ස්පර්ශය. නමුත් දැන් ඇහැට රූපයක් දැකලා එක පාට හිත කැඩුනා. කැඩෙනකොටම එකවරම සතිය පිහිටියොත් ඒත් එක්කම බයලජ්ජා පහල ආයේ পায়ට ගත්තොත් හිත ඒ දැකපු එක ස්ත්‍රියවද්ද පුරුෂයෙක්ද කහද නිල්ද රතුද කියලා මොනවත් අපිට කියන්න බෑ සුදක් දැක්කා දැකපු ගමන් ආපහු එතකොට අපිට මේ දැකපු රූපේ හිතේට යන්නෙත් නෑ මතකයට යන්නෙත් නෑ එතනම මැකිලා යම් ආකාරයකින් අපිට ඒ දකින්න රූපයත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා හිතමු. එතකොට අපි සක්මන් කරන බව මතක නැහැ. ඒක අමතක කරලා දෙවෙනි සැරේටත් රූපේ බලන්න ගිය ගමන් තමයි ස්ත්‍රියාවද්ද පුරුෂයෙක්ද ළඟට එනවද දුරට යනවද කියලා දැක ගන්න පුළුවන්. ඒක වෙනකොට අනිවාර්යයෙන්ම සතිය පාවා දීලා. අනිවාර්යයෙන්ම ස්පර්ශේ අයින් වෙලා. ඒ නිසා මේ වැඩපිළිවෙලේදී අපේක්ෂා කරලා ගියොත් වසක්මන් කරගෙන ඉනොට හිත රූපයකට කැඩෙන හැටි. සද්දයකට කැඩෙන හැටි බලන්න ගියාම ඒක හරියට අර මකුලුවා දැලා අටවලා බලාගෙන ඉන්නවා සතෙක් ඇවිල්ලා වහනකොටම දැලේ කොහෙ වැදුනත් ඒ මකුලුවට එන පුදුමාකාර sannivedanayak එයා ටක් ගාලා බලා ගන්නවා මේ මට අල්ලා ගන්න පුළුවන් තරම එකෙක්ද කියලා ඒ අණුව යාගේ හැසිරීම සහජාසයෙන් වගේ එනවා. ඒ වගේ තමයි අපේ හිතටත් සංඥාවක් ආපු ගමන් අරමුණක් ආපాతගත වෙච්ච ගමන් පළවෙනි සැරේට අවිල්ල වදින්නේ ඇත්තටම ප්‍රකෘති සංඥාව. නැත්නම් ප්‍රකෘති අරමුණ. දෙවෙනි සැරේ ඉඳලා යන්නේ සංස්කරණේ වෙච්ච එක. ප්‍රතිචාරයේ සංස්කරණේ වෙච්ච එක. අන්න ඒක අල්ලනවයි කියන එක මොන්න තරම් සියුම්ද කියලා හිතන්න. ඒ නිසා සරුවචනාච මතක් කරනවා රූප බැලුවට රූප ඇවිල්ලා ඇහැට වැදුනට පොට්ටෙක් වගේ හිටපන්. නැත්තම් දකපු පමණින් නැතර කරපන්. ඒක ඊට පස්සේ අඹාගෙන ගිහිල්ලා බැලුවොත් තමයි කෙලෙස් අකුසල් පහළ වෙන්නේ. පළවෙනි සැරේ ඇවිල්ලා වැදුනට කවදාකවත් කෙලෙස් සිද්ධ වෙන්නේ ඒ මතින් පහල කරන ඒ මතට පහල කරන ආශව ධර්ම අනුශේ ධර්ම අනුව තමයි චිත්ත වීදියේ කෙලස් බවටපත් වෙන්නේ කෙලසෙන්නේ සංස්කරණේ වුණාට පස්සේ සංස්කරණේ වෙන තාක් බුදුහාමුදුරන්ටත් දේවදත්තට සමානව තමයි චිත්ත වීදියේ පටන් ගන්න. චක්කුණා රූපන් දිස්වා උප චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන තින්නම් සංගති පස්සව පස්සපච්චා වේදන ඔතෙන්ද එනකම්ම චිත්ත විජය 100 100ක්ම නිවන් දැකලා තියෙනවා බුදු කෙනෙක්ටත් එච්චරයි දේවදත්තටත් එච්චරයි මුස්ලිම් මිනිසුකටත් එච්චරයි වේදනාවත් එක්කම තමයි ඔය සංස්කරණය වෙන්න පටන් අරගන්න ඊට පස්සේ දකින්නේ අපේ ප්‍රകൃතිය නෙවෙයි ඉතින් මේක මූලධර්ම අනුව කියන්න පුළුවන් අවබෝධ කරගන්න හැටි තමයි මේක දැනගත්තට පස්සේ සමහර කට්ටියට ලේසි ඒක නිසා මේව කතා කරන්නේ ඒක නිසා මේ සංස්කාරවලදී අවිජ්ජාපච්චා සංකාර සංකාරපච්චා විඥානං කියලා අන්න ඒක දැනගෙන හිටියොත් හිතමනාපේ පාලනයකින් තොරව ඇහැට කනට නාසයට දිවට හිත යන සෑම චිත්තක්ෂණයකම එක්කෝ පුඤ්ඤාපි සංකාරය එක්කෝ අපුඤ්ඤාපි සංකාරය එක්කෝ ආනිඤ්ඤාපි සංකාරය කියන මොනවා සංස්කාරයක් ඇති වෙනවා ඒක අනිවාර්යම සංසාරේ දික්කන මොන සංස්කරණයක් ඇති වුණත් ඒක කෙලස් බාටපත් වෙනවා ආනිජාපි සංස්කාර කියලා කියනවා මැදහත් ඉවයි කියලා ඒව එනවා අපි දන්නෙත් නෑ ඒක හරියට අදුක්කම සුඛ වේදනාව වගේ ඒක අහුවෙන්නේ නෑ අපට අපිට අහුවෙන්නේ පුඤ්ඤාපි සංකාර අපුඤ්ඤාපි සංකාර තමයි දෙකම එකයි ඒ දෙකෙන්ම කර්ම රැස් වෙනවා ඒ දෙකම සංසාරෙ දික් කරනවා මේක හුඟක් වෙලාවට ආගම සාධර්මයේ අතර පැහැදිලි රාඳින තැන ආගම ඒක සාමාන්‍යයෙන් කියන්න යන්නේ ඒගොල්ලෝ කියන පුළුවන් තරම් පුඤ්ඤාවි සංස්කාර එකතු කරන්නයි කියන. නමුත් විපස්සනාට ගියාට පස්සේ කියනවා පුඤ්ඤාවි සංකාරත් එකයි අපුඤ්ඤාවි සංකාරත් එකයි දෙකෙන්ම සංසාරේ වැඩෙන නිසා ඒ සංස්කාර ඇති වෙන චක්‍රය දැක ගන්න. සමීකරණය දැක ගන්න. ක්‍රියාවලිය දැක ගන්න කටයුතු කරන්න පුළුවන් නම් හැකිතාක් සංස්කාර සමතේකට යන්නේ. අනේ ඒ පැත්තෙන් බලනකොට සංස්කාර වල තියෙනවා තව තේරුමක් කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර කියලා. කාය සංඛාර කියලා කියන්නේ ආස්වාද ප්‍රසවාස දෙකයි කියලා ඒ චුල්ල වේදාල සූත්‍රයෙන් අපිට උද්දෘතයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ පණ ඇති කායක තියෙන පුළුවන් අඩුම ලංසු තමයි හුස්ම. ඉන්සා කාට හරි පුළුවන් නම් හුස්ම දිහා බලලා හුස්ම සංසිඳවන්න ඒකට කියනවා පස්සම් බයං කාය සංකාරම් කියලා. කාය සංස්කාර පැත්ත දැන් සංසිඳුමින් සංසිඳුමින් යනවා. ඒ කියන්නේ කය නොදෙනී යනවා ආස්වාස් ප්‍රසාද නොදෙනී යනවා මේ කරන්නේ අපි සංස්කරණය කිරීමක් කරන්නේ. චේතනා පහල කරන්නේ. ඒක සංසිඳනකොට එහෙම සංසිඳෙන්ට අරිනවා. ඒකදී වෙන්නේ සංඛාර සමතයක්. අපි හිතමු යම් තැනකදී දැකගෙන දැන දැන ආස්වාස් ප්‍රසාසයේ සංසිඳනවා මේ වගේ වෙලාවල් වල එක වැඩමුළුවක ඉන්නකොට වෙන්න ඉඩ තියෙනවානේ. වෙන වෙලාවේදී මේකයි මධ්‍යම ප්‍රතිපදා මේකට තමයි යන්න ඕනේ නිසා මම මේ සංසිජිච්ච සංසිඳෙන ආසත් ප්‍රසවාස දෙක කාය සංස්කාරය අගේ කරන්ඩ ਸਰවචනාසේ දෙනවා ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ තන්නක්කයෝ නිරෝධෝ නිබ්බාන අපි පළවෙනි දාසයෙන් ප්‍රශ්නයක් නගලා තිබුණා ස්වාමීන් වහන්සේ ඒතං සන්තං ඒතං පනීතං කියන පදේ අපිට විස්තර කරන්නයි කියලා. ඉතින් මෙතෙන්දි කියන්න පුළුවන් යම් කිසි කෙනෙකුට ඒ ආශ්‍රත් ප්‍රසාර සංසිඳිලා නැත්නම් පාස්සම් බයං කාය සංකාරම් කියන විදිහට කාය සංස්කාර සංසිඳිකල යනකොට ඒක හරි කම්මැලි ඒක හරි නීරසයි ඒක හරි පාළුයි ඒක හරි ඒකාකාරී තමයි ඒ සංසාරේ පැත්තේ බුදුහාමුදුරගේ පැත්තේ බලන්න කියන්නේ මෙන්න මේ සංසිඳීම මේ සාන්තයේ මේ ප්‍රණීතේ එනම් සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීන්ගේ අතහැර දැමීම විරාගයේ Nirodhe නිවරයි නිසා මේ කාය සංස්කාර සංසිඳනකොට මේ රූප ධර්මයාගේ නිබ්බාණය තමයි මේ අත්දකින්නේ. සංස්කාර සමතේ තමයි අත්දකින්නේ කියලා කාට හරි මේ යන්නේ මධ්‍ය ප්‍රතිපදාවට කියලා තේරුම් ගන්න පුළුවන් නම් එයා මේ නීරසකම නිසා වැටෙන්නේ නැහැ. නිදිමත නිසා වැටෙන්නේ නැහැ. ඒකාකාරීකම නිසා වැටෙන්නේ නැහැ. ඉසල ඉසල වැටලා පස්සේ මේ පදය මේ මේ යමන්ත්‍රේ ජප කරලා ජප කරලා ඒතං සන්තං ඒතං පනීතං යද්දං සබ්බ සංකාර සමතෝ කියලා අර සංසිඳන සංසිඳන කොට හිත අන්‍ය විහිිත වෙන්න දෙන්නේ හිත කලකොල වෙන්න දෙන්නේ මේ පාර තමයි මේ හරි පාර තමයි කියලා යන්න ගන්න. නමුත් මේ කියන්නේ සංස්කාර තුනෙන් කාය සංස්කාර සමතේ පමණයි. ඒක තමයි ලොකු දෙයක්. ඊට පස්සේ තියෙනවා වචී සංකාර මනෝ සංකාර කියලා. මේ වචී සංකාර කියලා අපි සාමාන්‍යයෙන් අදහස් කරන්නේ විතක්ක ਵਿਚාර දෙක. ඒ කාය සංස්කාර සංසිඳනකොට ආනාපාන සති සූත්‍රය වගේ තැන්වල වචී සංස්කාර ගැන කතා නොකරම අතහරිනවා මොකද හේතුව කාය සංස්කාර ආනාපාන සංසිඳනකොට මෙනෙහි කරගන්න බැරි තැනකට වැටෙනවා ඉබේ විතක්කේ පහල කරගන්න බැරුව යනවා සම්මා සංකප්පේ නැතුව යනවා අන්න ඒ වෙලාවේදී අමෝරාවෙන් මෙනෙහි කරන්න ගියොත් බාහඩා කැඩෙනවා මුචාර බබා නිදිනකොට නැලවිලි කපි අඩු කරනවා වගේ ගුණා හොඳට කරත්තය දිනකොට උට ගහන්න නැතුව නැත කරනවා වගේ කා භාවනා හොඳට සංසිඳගෙන යනකොට විතක්ක පහල කිරීම මෙනෙහි කිරීම හැලෙන්න පටන් ගන්නවා අන්න ඒක හරියට දැනගෙන ඒ හැලෙන වෙලාවේදී හැලෙන්න දෙනවා කියන එක උතාමත් සූක්ෂම එකලස් කිරීම සුසර කිරීම ඒක කියනකොට මෙහෙමයි අපි සාමාන්‍යයෙන් විස්තර කරන්නේ යම්තාක් ඒ යෝගාවචර ආනාපානය අනුව භාවනා කරනවා නම් ආස්වාද ප්‍රසවාස දෙක වෙන් කරන්න පුළුවන් තාකල් ආනාපානේ ආස්වාද ප්‍රසවාස දෙක ඇතුල් වෙනවා පිට වෙනවා ආස්වාස ප්‍රස්වාස ගන්නවා හෙලනවා හරි මෙනෙහි කරන්න පිම්බීම හැකිලිම කරන එක නම් මේ පිම්බීම මේ හැකිලිම කියලා පෞද්ගලික ලක්ෂණ දකිමින් දකිමින් දනිමින් දනිමින් මෙනෙහි කරන්න කියනවා. මෙනෙහි කරගෙන කරගෙන යනකොට යම් තැනකට ආපුවාම ආස්වාසය ප්‍රස්වාසයේ සමතත්වයටපත් වෙනවා. එනතම් පිම්බීම හැකිලිම සමතත්වයටපත් වෙච්චාම මෙනෙහි කිරීම අහන්න නැතුව යනවා. මම දීපු එදා නිදර්ශනයේ හැටියට කටුමැටි පිටි එකට කොල් මේ කොහොල්ලා ගුලියක් ගහපුවාම 탁 ගාලා අල්ලනවනේ. ඒ වගේ තමයි මුලින් මුලින් නිවර්ණ අයින් කිරීම සඳහා අරමුණු ඉස්මතු කර ගැනීම සඳහා මෙනෙහි කිරීම කරනකොට අල්ලනවා. ඒක තැනකට ගියාට පස්සේ රබර් බෝලකින් ගලකට ගැහුවා වගේ මෙනෙහි කිරීම අල්ලන්නේ නැති තැනකට එනවා. ඉතින් මෙතනදී ක්‍රියාකල යුතු ආකාරයේදී දෙපැත්ත තුන් පැත්තම සලකන්න ඕනේ. මොකද්ද? මෙනෙහි නොකර යන්න ඇරියොත් නින්දට වැටෙන්න ඉඩ තියෙනවා. මෙනේ කරන්න ගත්තොත් ආස්වාද ප්‍රසාද දෙක වෙන් වෙලා තියේදී බොරුවක් වෙනවා. දැන් වෙන් කරන්න බෑනේ. ඒ නිසා කියනවා හරියටම තමයි මෙතන ප්‍රශ්නයක් එනවනම් දැනෙනවා දැනෙනවයි කියලා මෙනෙහි කිරීම මාරු කරන්න. දැන් ආස්වාද ප්‍රසාද දෙක සමාකාරව දැනේ. ඒ නිසා මේ මෙනෙහි කිරීම මාරු කිරීම හරියට වාහනයක ගියරක මාරු කරන වගේ කොතනදී කොයි ගියරකට යන්න ඕනද කියලා ආස්වාස ප්‍රස්වාස වශයෙන් මෙනෙහි කර කර ගියේ කන ආනාපානේ කී කරුත් වෙනවා සමත වෙලත් පේනවා ආන් මේ වෙලාවේදී නිින්දට නොවැටීමේ අදහස කියන අවශ්‍ය නම් දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරන්න. ඒකත් කියනවා එක සීරුවට දිගට කරන්න එපා වරින් වර කරලා ඉස්පාසුවක් කියලා ආයෙ ටිකක් කරලා බලනකොට නිින්ද කඩා ගන්න විතරයි. ඊට පස්සේ ගියාම දැනෙනවා කියන එකත් නැතුව එහෙම යන්න ගන්නවා කියලා කියන්නේ මේ සංස්කාර සමතයක්. නැත්නම් කාය සංස්කාර සමතය. ඒකට සූර වෙන්න ඕන. ඒ වෙලාවේදී අනිච්ච දුක්ඛං අනත්තම් මෙනෙහි කරන්න ගිහිල්ලා එනත පංචස්කන්ධ මෙනෙහි කරන්න ගිහිල්ලා එහෙම නැත්නම් මේ අසුභහන කරන්න ගිහිල්ලා උද්දානසුචි මං කරලා නැහැ නේ මෛත්‍රී කරලා නැහැ නේ කියලා මේ එන දෝරේ ගලනවා ඒ වෙලාවේ සැක. ඒ කාංකා විතරනේ විසුද්ධිය අවස්ථාවේදී අනිවාර්යයෙන්ම එනවා. අනේ කරුණා කළා මෙව්වා මගේ ආත්මය කරගන්න යන්න එපා. පුළුවන් තරම් සංස්කරණය කර සංකතං අபிසංකතං අபிසංචේතිතං කියන සකස් කිරීම අරැඳීම් චේතනා පහල කිරීම හැකිතා කඩු කරලා භාවනාවට යන්න දෙන්න පුළුවන් නම් ඊට විපස්සනා නමුත් මේ මම විස්තර කරේ කාය සංකාර වචී සංකාර දෙක වචී සංකාරත් මෙච්චර මේ ඉච්චර විස්තර වෙන්නේ නැහැ. නමුත් චිත්ත සංකාර වලට යනකොට චිත්ත සංකාර කියලා කියන්නේ සංඥා වේදනා දෙක. මෙන්න මේ தත්වෙට කියලා හොඳට පැයක්මාරක් වගේ සංසිධියකට ඉඳ පටන් අරගත්තොත් තමන්ගේ චරිත ලක්ෂණය අනුව සමහරෙකුට අර නීවරණත් එක්ක රණ්ඩු කරන වෙලාවේදී අරමුණේ මුලන් තියනට වැඩිය විශේෂයෙන්ම රාග චරිතයට වේදනා පැත්තේ වැඩි වෙන්න පටන් ගන්නවා. එයාට සංඥා ප්‍රශ්නයක් එන්නේ නැහැ සංස්කාර ප්‍රශ්නයක් එන්නේ නැහැ. එයාට විඳීම් වගේක් එන්න පටන් ගන්නවා. එක්ක සුඛ වේදනා, එක්ක කම්මැලිකම, නීරසකම ආදී කියන එපා කරන ගති සුඛ දුක්ඛ වේදනා දෙක නිසා වැටෙනවා. එහෙම නැත්නම් ඒක හිත අපි කියනවා මේ පරිඋත්ථානයටපත් වෙනවා ඉතින් යාට තේරෙන පටන් ගන්නවා භාවනා හරි ගිහිලා තියේදී කවදාකවත් නැති විදිහට අඟ පුරාම නලියන පටන් ගන්නවා. අරමුණේ විතරක් නෙවෙයි හැමතැනම නලියනවා කුඹි දුවනවා සත්තු දඟනවා තෙමෙනවා හිරි ඇරෙනවා තඩිස්සි වෙනවා හරි වේදනයි. ඉතින් එතකොට යාගේ අර කයට තියෙන ආශාව නිසා ජීවිතේට තියෙන ආශාව නිසා ඇරලා සුද්ධ කරන්න හිතනවා. මේ මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න හිතනවා. ඉතින් ඒකෝට තේරෙන මේ සංඥා පැත්ත ඒ උද්දීපනේ වෙලා. ඒ සමහර චරිතවලට සමහර කට්ටියට මේ සංඥානේ වේදනා. සමහර කට්ටියට සංඥාවල් එන්න පටන් ගන්නවා. හිත නිස්කලංක වුණාට පස්සේ ඒ එක එක එක එක හඳුනා ගැනීම. හඳුනා ගැනීම සඳහා කලින් තියාවාගත්ත ලකුණු තියෙනවනේ. දැන් මේ මම ඇවිල්ලා ඉන්නේ උද්‍යප්පේ ඥානේද නැත්නම් මම ඉන්නේ පළවෙනි ධ්‍යානේද නැත්නම් මේක සංඛාර උපේක්ඛාවද මට පුළුවන් ද නිවන් ලබා ඉතින් එන්න පටන් ගන්නවා. ඇයි අර පාළුගේ වළම්බිනවා වගේ එයාට වේදනාවල් ප්‍රශ්නයක් නෙමෙයි ඉන්නේ හඳුනා ගැනීම. මම ඊට වැඩිය භාවනා දියුණුද নানা ආකාර දේවල් එනවා. එතකොට හොඳට දැනගන්න ඕනේ මේ අර අල්ලපු ගෙදර කරන්නේ නැතුනොත් මට තියෙන්නේ වෙන ලෙඩක්. ඉතින් මෙන්න මෙතනදී ඒ ඒ චිත්ත සංඛාර පරිසංවේදී කියලා වචනයක් බුදුහාමුදුර සඳහන් කරනවා විශේෂමානපන සති සූත්‍රය වගේ වයිදී පීති පරිසංවේදී සුඛ පරිසංවේදී චිත්ත සංඛාර පරිසංවේදී කියලා චිත්ත සංස්කාරයන් ඉස්මතු කරන වෙලාවක් කියනවා. මේක සාමාන්‍යයෙන් කියනවා සිංහල වෙදකමෙත් ඒ පළවෙනි බෙහෙත් පන්ති බිව්වට පස්සේ රෝග ලක්ෂණ වැඩි කරනවා. ඉතින් ලෙඩා දන්නේ නැත්තම් පළවෙනි බෙහෙත් පන්ති රෝග ලක්ෂණ වැඩි කරන්න තිබව එයා කරන්නේ වේදා මාරු කරනවා. එනතයි මේ බෙහෙත් පන්ති හොඳ නැහැ කියලා විශ් කරනවා. කවදාකවත් අල්ලන්න හම්බෙන්නේ ලෙඩා ගිය ගමන්ම දෙන්නේ වේදා දෙන්නේ රෝග ලක්ෂණ වැඩි කරන්න. දැන් පිස්සු බල්ලෝ කාලා හැදිච්ච රෝගෙට පිස්සු ඇද්දලනොයි කියලා එකක් කරනවා. අලු කූල් කන්න දීලා නැත්නම් මේ මේ අලු කෙල් ගෙඩි අල තම්බලා දීලා පිස්සු වැට ඇලෙන්න ආවා. ඊට පස්සේ තමයි සනීප කරන්නේ. ඉතින් මේ වගේ මේ භාවනා කරනකොටත් ওই චිත්ත සංකාර අවස්ථාවේදී චරිත ලක්ෂණ අනුව සමහරකට හැඟුම් හැඟුම් කියනකොටදී විදීම් කියලා කියමු. විදීම් සාගරයකට වැටෙනවා. සමහරකට සංඥා සාගරයකට වැටෙනවා. ඉතින් අර ඉගෙන ගත්ත දේවල් ඔය අරකයි මේකයි ඇවිල්ලා මේක නිකන් පිස්සිගේ බලාමල්ල වගේ වෙනවා. සමහරෙකුට සංස්කාර පැත්තට යනවා. සංස්කාර කියලා කියන්නේ මේක මෙහෙම හදන්න ඕන නරක මෙහෙම කරන්න ඕන කියලා හැම දෙයක්ම කරපු දේවල් නැති දේවල් අඩුපාඩු පේන්න පටන් ගන්නවා. ඉවරයක් නැහැ. ඒක සමථ විදර්ශනා භාවනා මාර්ගයේ පොතේ ලොකු සංස ලියලා තිනවා. යාර කල්පනා වෙනවා මං ඉඳලා ආපු කාමරේ ඇඳ හදලා තියලාවත් දන්නේ අතු ගාලා තිබ්බත් දන්නේ මම දොර වහලා ඇත්තටම අතුරු ගත්තද මතක නැහැ. ඉතින් ආපහු එතෙන් ගිහිල්ලා බලනකොට ඇත්තටම වැඩේ කරලා තියෙන නමුත් හිතේ කවදාවත් ඉවරයක් අන්න වගේ මේ සංස්කරණය කිරීම සමහරකට හරීම බාධාවක් වෙනවා. හැබැයි මේක බාධාවක් නෙවෙයි තමන්ගේ චරිත ලක්ෂණ දැක ගන්නට ලකුණ. මේක එන්නේ කාය සංස්කාර සංසිඳුණට පස්සේ ඒක හොඳ සුබ ලකුණක්. හැබැයි මේක දන්නේ නැති වුණොත් මේක කරදරයක් කරගත්තොත් ඒ මනුස්සයා ඒක දිගේම පටලවෙනවා නරිය පඹ ගාලේ වැටුනවා. එනිසා මේ කාය මේ චිත්ත සංකාර පරිසංවේදී කියන අවස්ථාව හරියට වැදගත් වෙනවා කමඨාන් සුද්ධ කිරීමට. ඒ වගේම කල්යාණ මිත්‍යාගෙන් උපදෙස් ලබා ගැනීමේදී දැන් ඇති වෙච්ච දේ ඇති හැටියෙන් කීමේදී කද්දාකවත් අතිශෝක්තියකට යන්න එපා ගියොත් අහගෙන ඉන්න එකනට තේරෙන්නේ නැතු යනවා. නිසා පුළුවන් තරම් භාවනා කරනකොට පළවෙනි කොටස තියෙනවනේ ආස්වාද ප්‍රසාර සංසිඳවන කය සංසිඳවන හොඳට නිවෙන්න දෙන්න ඕනේ. උද්දට අලු බහින්න දෙන්න ඕනේ. දිනුනාට පස්සේ ඊගාවට ලකුණක් මතු කරනවා එක්කෝ සංඥා වේදනා එක්කෝ සංඥා එක්කෝ සංස්කාර. ඊට පස්සේ බලාගෙන ඉන්න ඕනේ දැන් මේ පාළු පිටියට මොකාද එන්නේ කියලා. එක්කනාට හුඟක් වෙලාට එකමයි එන්නේ. චරිත ලක්ෂණ ඝන බහල කෙනාගේ එකමයි එන්නේ. ඉතින් ඒ එන දේ දැකීමමයි උත්තරේ. වෙන මොකක්වත් උත්තරයක් නෑ. මට තියෙන වේදනා මට තියෙන මේ ඇඟ පුරා නලියන කම්පන චංචල ගති කියලා දන්නවනම් අටුවාචාරින් වහන්සලා මතක් කරනවා ඒක හොඳට දැනගෙන බලන්නේ කියලා ඒ කම්පන චංචල ගති කවදාකවත් නොදැරිය හැකි මට්ටමට යන්නේ හැබැයි හිතපො නැති දේවල් ගොඩක් වෙනවා මීමැසි පොදියක් ඇවිස්සුනා වගේ පැත්තක් ඉන්ජෙක්ෂන් එකක් ගාලා හිරි වැටලා හිරි යනකොට වගේ එහෙම නැත්නම් මේ වැස්සකට අහුවෙලා වතුර කලනවා වගේ නැත්නම් කූඹි දුවන්නා වගේ ඒ නිකම් ආබෑට පුපුරන්න වගේ, පොරි පුපුරන්න වගේ নানা ප්‍රකාර දේවල් වෙනවා. ඉසල ඉසල බයට අතගාලා බැලුවට ඒක හොඳට තේරුම් ගන්න මේ වේදනාව මේ ඇඟේ ඇඟ මේ වේදිකාවක් කරගෙන වේදනාව පෙන්වන හැටි. තව කාලයකට සංඥාවල් එන්න ගන්න. උගාක් වෙලාට තමන්ගේ දැනුව පුදුමාකාර බාධාවක් කරගන්නවා. නිකන් ඉඳ හිතෙන්නේ අරක බලන්න හිතනවා මේක බලන්න හිතනවා අරක මතක් කරන්න හිතනවා. ඒව මතක් කර කර ඉන්නකොට වෙන්නේ අර පිරිසුදු පෑදීදී ආයෙ බොර කරගන්න. ආයෙ ආකූල ප්‍රවාහය අනාකූල අනාකූල ප්‍රවාහය ආකූල කරගන්න. සංස්කරණය කරන එකට වෙලා තියෙන්නේ කවුරක්වත් කරන දෙයක් ගැන සතුටක් නැහැ ඒක හදන්න හිතෙනවා. ඒක වෙනස් කරන්න හිතෙනවා. තියෙන විදිය හරිනේ. මේක ඉතා වැදගත් අවස්ථාවක් යෝගාවචරයට ඉදිරි ගමනට ඒකයි බුදුහාමුදුර කියන්නේ සුසීමට සුසීම පුබ්බේ ධම්මටිච ඥානං පච්චා නිබ්බාන. ඔබ ධම්මටිච ඥානේ පෙන්වුවාට පස්සේ තමයි ඔබට තේරෙන්නේ ඔබ ඊගාවට යන්න ඕනේ පාර මේකයි කියලා, පෙත මේකයි කියලා. බුදුරජාණන් වහන්සේ පොදුවේ කියන්නේ මේ තුනටම. වේදනා නිච්ඡං වා නිච්ඡං වාති සංඛා සංඥා නිච්ඡං වා නිච්ඡං වාති සංඛාරා නිච්ඡං වාති අනිච්ඡං වාති කියලා ඒ ඒ ඒ දෙන්නේ පොදු බේත. නමුත් එක එකනට ඒ බේත හරියන්නේ නැහැ. ඒ එකනට විශේෂිත වූ රෝගේ අඳුර ගන්න පුළුවන් වෙන්නේ අර ධම්මටිච ඥානෙට ගිහිල්ලා නැත්නම් ධර්මයේ පාදනව දකින්න ගිහිල්ලා ආසසෙත් මුල දකින්න ගිහිල්ලා කේන්තියන එකෙත් මුල දකින්න ගිහිල්ලා රූපයක් බලනකොටත් මුල දකින්න ගිහිල්ලා සද්දයක් අහනකොටත් මුල දකින්න ගිහිල්ලා මේ සෑම දෙයක්ම ධර්ම પરම්පරාවක් මිස පටිච්ච සමුප්පාදයක් මිස ඇත්තටම අපිට කරන්න දෙයක් මේකේ නැහැ. අපේ න්‍යාය පත්‍රය නෙවෙයි මේක වැඩ කරන්නේ. ඒක වැඩ කරන්නේ චිත්ත නියාමයට, කම්ම නියාමයට, උතු න්‍යාමයට බීජ න්‍යායයට. අපිට පුළුවන් ද කියලා බලන්න ඕනේ පැත්තකට වෙලා මේ න්‍යායතර දිහා බලනද ඒකට තමයි කියන්නේ සංස්කාර සමතියකටපත් කරනවා කියලා. ඇඟිලි ගැසීම් නොකර සිටීම. ප්‍රතික්‍රියා නොකර සිටීම. නොතේ තේරුම් බේරුම් කරන්නේ නැතුව වැඩේට ස්වභාවයෙන් යන්න ඇරලා ඇති හැටි දැක ගන්නා මට්ටමින් බලන ඉන්නවා කියන්නේ. මේක තමයි අමාරු දෙය. මොකද අපිට ඒ තරම්ම අනුගේ ජීවිත වලට ඇඟිලි ගහලා ඒක පුරුද්දක් වෙලා. අල්ලපු gedර වෙන දේවල් හොයන්න ඕන. ඒක නැත්තම් නිකන් උණ වාගයකට. හැම වෙලාවෙම ওই පත්‍ර බලන්න රේඩියෝ අහන තියෙන අනුන්ගේ කුණු අවසන තියෙන ඕනකම. ඒ මිනිස්සු දන්නවා කොතනද කුණු දෙන්න ඕනේ කියලා. හොඳම කුණ ගෙනල්ලා දාන්න. බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා කරනවා නම් දත කතා වස්තුවෙන් කරන්නයි කියලා. අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, විරියාරම්භ කතා සීල කතා, සමාධි කතා, ප්‍රඥා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා. නොකල යුතු කතා 32ක් තියෙනවා. කුමරු කුමරයන් පිළිබඳ කතා, යුද්ධ කතා, රාජ කතා ඒවා. මේ පත්‍රයක් ගත්තොත් ওই 32ට සබ් එඩිටර්ස්ලා 30 දෙනෙක් ඉන්නවා. ඒ කට්ටියගේ වැඩිම ඒ දේෙන් පත්‍රය පුරවන එක තමයි. ඒක හොඳම පත්‍රේ ලෝකේ තියෙන. හැම ගුණ හරපෙම තියෙන. ඉතින් අරගෙන සබ් එඩිටර් වයින්ව ඌට සදාචාරයක් නැහැ කියලා. ඇයි හත් දෙයිනේ කඩේ පත්‍රය දීදි ගන්න නැති වෙච්චපන් ඉවරනේ. අරගෙන ඊමණසට බයින්න ඕනේ. ටෙලිවිෂන් එකේ කුණු හරපයන එකම දාගෙන මේ මිනිස්සුયો මේ වැඩසටහන් හදනකොට දරුවෝ ඉන්න තැනක මතක නැහැ නේ කියලා අර මිනිහට බයයි. ටෙලිවිෂන් එකේ ස්විච් එකක් තියෙන ඕක් කරතයි. එහෙම නැත්නම් ගන්න නැතුව ඉන්න පුළුවන්. ඒ තියෙන දෙයට මේ කුණට තියෙන ආශාව ඒක ලෙවලා අනේ අර මේ ඒ දවසල උඩරට රාජ්‍යයේ හිටියලු මේ රජ ඇමති මණ්ඩලයේ අඩු කුලේ මිනිස්සු පැත්තක වාඩි කරනවා. මොනවා හරි විශ්සන්න ප්‍රශ්න බැරි ප්‍රශ්නයක් ආවොත් ඌට බයින්වල සීරමල එකට ඉවරයි. කොනේ ඉන්න බණ්ඩියා කියලා කියන්නේ. මොනවා හරි කරගන්න බෑ අන්න අනලා දමකෝ දමලා අනුකෝ දෙකක් ඔන්න කොනේ ඉන්න බණ්ඩු යට කියනවලු. ඒ මනසයි පිටින් තමයි යන්නේ. ඒ නිසා අපි මොන්න ඇති ඇඟේ අපේ ඇතේ තියෙන මේ ඇතුලේ තියෙන ආශ්‍රව ධර්ම, අනුශේ ධර්ම, ආසව අනුශය, අභිනිවේෂ මේ සේරම වෙනුවෙන් කවුරු හරි කාට හරි බයි. මේ සේරම සංස්කාර කියලා කියනවා. කවදාකවත් අපි කියන්නේ මේ දේ බලන්න තියෙන කෑදරකම බොක්කෙන් ආපු එකක්. ඒ වුණාට ඒකත් කාලා ඔක්කොම කරලා මේ මනසට බයින් එකයි කරන්නේ. ඔක තමයි අද අපි දන්න සදාචාරය. නමුත් මේ කාය සංස්කාර, වචී සංස්කාර පන්නලා ඒ චිත්ත සංස්කාර වලට යනකොට තේරෙන්න පටන් අර ගන්නවා මේක යانے යන තැන යනවා අපිත් එක්ක. භවයෙන් භවයට යනවා මේ සංස්කාර. ඒ නිසා ඒ තෙත පාන් කැල්ලක් තිබ්බොත් වාතයේ තියෙන විස බීජ ඕන වෙලාවකට ඇද ගන්න. පාන් කැල්ල ටෝස් කරලා තිබ්බොත් කුණු වෙන්නේ නැහැ. බුදුජානක කියන එක වියලවන්නේ. මේ ආශ්‍රව ටික වියලවන්න වියලවන්න නම් කොයි විස බීජද මං අදින්නේ කියලා. චේත වේදනාවද සංඥාවද සංස්කාරද කියලා ඒක ඉතින් assume නමුත් නැවත නැවත බලනකොට කමඨාන් සුද්ධ කරනකොට එක්ක ගුරුවරයාට තේනවා ඒක නැත්තම් භාවනා කරන කෙනාට තේරෙනවා ඒ නිසා මේ කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියන එකෙත් මේ මනෝ සංකාර වලට ගියාට පස්සේ මුළු භාවනාවම මනෝපුම්බංගමයි, මනෝසෙට්ටයි, මනෝමයයි. සම්පූර්ණ මනෝලෝකයකට යනවා වේදනා කිව්වත් මේ අරූප ධර්මයක්, ධර්මයක්, සංඥාවකවත් අරූප ධර්මයක්, සංස්කාරිකවත් අරූප ධර්මයක්. එතෙන්ට යනකම් කායනුපස්සනාවේ යන්නේ නම් අතගාලා බලන්න පුළුවන් දෙයක් හරහා. ගියාට පස්සේ අපි නිකන් අඩහීනෙකට මනෝලෝකයකට වැටෙනවා. වැටුණාට පස්සේ ඒකට අවදි වෙලා මේකෙන් මාව මට මගේ පිළිඹිබුව කොහොමද මේ චිත්ත සංස්කාර වලින් පෙන්වන්නේ කියන එක දැක ගන්නවා කියනනම් සෑහෙන ස්වයං විවේචනයක් අවශ්‍යයි. අපි තියෙන හරියක් යට තියෙන ෂටගති, තියෙන හරියක් අර තියෙන මායාවී ගති, වංචනික ගති කියන එක ඒක මේ නාස්තික පැත්තේ නෙමෙයි බලන්න තියෙන්නේ. කෙලස් පැත්තේ. ඒක දැක ගන්න මේ සංස්කාරවලදී සංස්කාර ස්කන්ධයේදී තෑයින ඉඩක් හම්බ වෙනවා විශේෂයෙන්ම චිත්ත සංස්කාරවල. චිත්ත සංස්කාර පෙන්වන්නේ වේදනා සංඥා වශයෙන්. මේ වේදනා සංඥා වශයෙන් ගියාට පස්සේ මම ඉස්සලා කියපකම නැවත කියන්නේ මම වේදනා නිසා පීඩාවටපත් වෙච්ච කෙනෙක්ද කියලා දැන ගැනීමමයි වේදනාවට තියෙන උත්තරේ. සංඥා වලින් පීඩාවටපත් වෙච්ච කෙනාට මට තියෙන රෝගේ මේකයි කියලා දැන ගැනීමමයි සංඥාවෙන් ගැලවෙන්න තියෙන ක්‍රමය. සංස්කාර පිළිබඳ පටලවා ගන්න කෙනාට මට තියෙන සංස්කාර ප්‍රශ්න කියලා දන්න එකමයි ඒකට උත්තරේ. මේ දන දස්සන පහතබ්බා කියලා සරුවචනසේ දේශනා කරලා තියෙන දැකීමෙන්ම ඒක පහ පහ කරන්න පුළුවන්. අපි කරන හරියක් කරන්නේ ඔක වසංගන එක. කෙලෙස් වලට කරන්න තියෙන භයානකම දේ තමයි වසංගන්න වසංගන්න කෙලෙස් වැඩෙනවා. ඒ නිසා බුදුහාමරෝ දේශනා කරලා තිනවා තථාගතප්ප වේජිතෝ භික්ඛවේ ධම්මෝ විවටෝ විරෝචති න පරිච්ඡන්ති මේ තථාගතයන් වහන්සේ දේශනා කරන ධර්මයේ විවර කරන්න කරන්න කරන්න බබලනවා. වැහුවොත් ඉවරයි. මුංසා අපි කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙන්න ඕනේ. ධර්ම සාකච්ඡා තියෙන්න ඕනේ. කැත නැතුව සැක නැතුව Tamanට එනදී හදා බෙදා ගන්න කෙනෙක් ඉන්නවනම් මේ විවර කිරීම. එහෙම නැත්නම් මේකට කියනවා පාපොච්චාරණය කියලා. ආපත්‍ති දේශනය කියලා භික්ෂුන් වහන්සලා කරනවා. පාපොච්චාරණයමයි බුදුහාමර කියන්නේ ශාසන ජීවණය කියලා. දවසක් සරුවචන් වහන්සේ දැනගන්නවා පුක්කුසාති කියලා කස්සප සරුවචන් වහන්සේගේ කාලේ ඉඳලා පෙරමි පුරාගෙන ආවේ කෙනෙක් බුදුහාමුදුරුව වෙනුවෙන් පැවිදි වෙලා බුදුන් දැකලා නැහැ. බුදුන් දකින්න එනවා. ඉතින් යා එන ගමන් රජපෞලේ කෙනෙක්. නමුත් එදාම රජපෞල අතහැරලා රජකම අතහැරලා මැටි පාත්‍රයේ සිවුරක් කරන කරේ දාගෙන පරිබ්‍රාජකෙක් වශයෙන් එනවා. එනකොට කුඹල්ගේ එක රාත්‍රී ගත කරන්න අහනවා. ඉතින් කුඹල් මිනිස්සෙක් කියන්නේ මැටි හද මැටි වලන් හදිසි කියනවා මේ මැටි වලන් වේලන දැන තියෙනවා ඔබතුමාට පහසුවක් අපහසුවක් නැත්නම් හිටියට මට කමක් නැහැ. අනේ බොහෝම ස්තුති කියලා යනකොට ටික වෙලා කියලා බුදුහාමුදුරුවෝ එනවා එතෙන්. ඇවිල්ලා අර මල කුඹලයින් අහනවා මම මේ මගි ගමියෙක් කමිකෙක් මේ ගීගේ අතාරපු කෙනෙක් මට රැට ඉන්න තැනක් නැහැ ඉන්න දෙන්න කියලා. ඊට පස්සේ කියනවා මං කෙනෙකුට ඉඩ දීලා තියෙන්නේ ඒ පුද්ගලයාට කරදරයි. ඒක නිසා ඒ පුද්ගලයා කැමතිනම් ඉන්නේ කියලා. ඉතින් බුදුහාමුදුරු කියලා බලනකොට මේ පුක්කු සාචි පැවිදි වෙලා එයා ඉන්නවා. ඊට පස්සේ ගිහලා කියනවා මම මේ ගේමියාගෙන් අවසර ඉල්ලුවා. මේ කලින් ආපු ආගන්තුකයා අකමැති නැත්තම් හිතේර කමක් නැහැ කියනවා. අනේ මට නම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් පහසු නම් ඉන්නේ කියලා. දැන් දෙන්න ඉන්නවා රෑ බුදුහාමුදුරුවෝ ටිකක් භාවනා කරලා ඇවිල්ලා මෙයාගෙන් අහනවා මේ මේ කවුද කොහෙද පැවිද්ද කියලා. ඊට පස්සේ කියනවා මම මේ ගෞතම සාරුවච්චන් වහන්සේගේ ශා วก යෙක් කියලා. ආ සරුවචනාංශේ දැකලා තියෙනවද නැහැ. සරුවචනාංශගේ බණ නැහැ. ඉතින් ඒ කියනකොට මෙයා උත්තර දෙන්නේ යාළුවයි කියලා. නෑ යාළුවා මම මම මේ පැවිදුණාට මම මේ සරුවචනාංශේ දැකලා නැහැ. සරුවචනාංශගේ බණ අහලා තියෙන්නේ නැහැ යාළුවා මම දන්නේ නැහැ. ඒ වුණාට මම මේක මම දන්නවා පැහැදිලිව මෙතන බණ තියෙනවා. දැන් කතා කරනකොට සරුවචනාංශ හොඳටම දැනගන්න නොදන්න බව. ඊට පස්සේ කෙනෙක් එන වැඩක් නැහැ නේ කතා කරලා මෙයා අහන්නේ නැහැ බුදුහාමරෙන් කවුද කියලා. ඒ නිසා මම බණ්ඩියක් කිව්වොත් අහනවාද කියලා. ඉතින් අර මනුස්සයා හිතනවා ඉතින් මොකක් වුණත් කන නිකන් දම්මුණා දෙමළ පත්‍රය හැරි ගමන්න කියවන්න හොඳයි කිය. හොඳයි. බන කියාගෙන යනකොට තේරෙනවා පොඩි වැඩක් නෑ. එතකොට සහලවනවා. එතකොට සහලවල කියනවා අනේ මට සමා වෙන්න ඕනේ. මට දැනටනම් තේරෙනවා මේ කවුද කතා කරන්න කියලා මම මෙතෙක් වෙලා කතා කරුවේ යාළුවයි කියලා ඒකෙන් මට විශාල වැරද්දක් සිද්ධ වුණේ. මම ඔබතුමාගේ නම අහනකොටම සිවුරු පුරවගත්ත කෙනෙක්. රජකම අතහැරපු කෙනෙක්. ඒ නිසා මට සමා වෙන්නයි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ පරිබාජ මේ පැවිද්දට අච්ඡයන් අච්ඡයතෝ පස්සත වැරද්ද වැරද්ද වශයෙන් දැකලා පිළිගන්නෝ නම් ඕක තමයි ශාසනේ පණ කියේ. Tamange වැරද්ද වැරද්ද වශයෙන් දකිනවනම් දැකලා ඒක වැරද්දක් වශයෙන් පිළිගන්නවා නම් ඒ මනුස්සයා හොඳටම හැදෙන්න ලෑස්ති උතන් තමයි ශාසනේ පණ කියේ. එචා කවදා හෝ අපි අපේ වැරද්ද තේරුම් අරගෙන අපිට සමාව දීපු දාසේ මං හිතන්නේ අපි කවදාකවත් තව කෙනෙක්ගේ වැරද්දක් දකින්න නම් ආයෙ ඉස්සරහට යයි කියලා. ඕක තමයි මනුස්සයාට තියෙන කුප්පම ගතිය තමයි අනුන්ගේ වැරදි හොයන එක. අනුන්ගේ වැරදි හොයනවයි කියලා කියන්නේ තමන්ගේ වැරද්ද දකින්නෙත් නැහැ. දැකලා හදන්න ලෑස්තිත් නැහැ. ඒ මනුස්සයාට විතරයි අනුන්ගේ වැරද්දක් දකින්න පුළුවන්. ඉතින් සංස්කාර පිළිබඳව හොඳට තේරුම් ගන්න මට කෙලෙස් ඇවිසිනේ වේදනා නිසා මගේ කෙලෙස් යටිපහුවෙන්නේ ආසවනසෝ පැත්තට යන්නේ සංඥා නිසා එවනසා සංස්කාර නිසා කියලා දැනගත්තොත් වහ වහ ඉසගිනි ගත්තේ කුසේ ඒක දකින්නවත් එක්කම ඒකට වසන්ඩ බැරුව යනවා. එතකොට තියෙනවා අනේ මේ தත්ත්වේ දන්නේ නැතුව මිනිස්සුයෝ මේ සතුම් මරමින් හොරකම් කරමින් කාමීත්‍යාචාරය කරමින් බොරු කේලම් ඉස්සචන පසුසතියෙන් ගත කරන එකට කොහොමනම් උත්තර දෙන්නේ? ඒ මිනිස්සයා කවදා හරි තේරුම් ගන්න දවස එනකන් කවදාකවත් වෙනස් කරන්න බෑ. අපි හිතන්නේම නේ මගේ දරුවා නිසා යාට ඒව කරන්න දෙන්න බෑ කියලා. මම ගුරුවරයා නිසා මගේ ශිෂ්‍යයන්ට ඒව කරන්න දෙන්න බෑ. කාගේ නීතියක්ද කියලා තේරෙන්නේ. දැන් ওই නීතිය රකින්න ඉන්නේ නැත්තන්ගේ චරිත ගැන අහලා තියෙනවද? පාහරය. පාහරය. ඒක ලියල ඒගොල්ලෝ කෙවිත කරන ඉස්සරහට අවිලා අහනවා. අහවල් වැරද්ද කිරුවන උඹට දඬුවම් කරනවා. කන්නඩියක් අල්ලන්න පුළුවන් නම් බුදුහාමර වගේ කෙනෙකුට ඉස්සරහට මෙන්න උඹ කියලා. කටේ චෙන් හරි වන්දා රෙද්ද පල්ලෙන් බහි. එහෙව් සදාචාරයක් අද ලෝකේ තියෙන්නේ මොකද තමන්ගේ වැරද්ද දැකලා තමන්ගේ වැරද්ද හදා ගන්නවා කියන මේ බුදුහාමසංගේ සජීවී ධර්ම වෙනුවට අපි අනුන්ට කෙවිත උස්සනවා. අපි අනුන් හදන්න හදන කියන්නේ මේ සංස්කාරවල තියෙන අපේ තියෙන දාසකත්වයේ සංස්කාරවල තියෙන දාසකත්වයේ දන්නේ නැති නිසායි අපි මේ මගේ අම්මා මගේ තාත්තා කියලා හදන්න හදන්නේ. එහෙම හදන්න කිසිම අයිතියක් බුදුහාමරෝ කාටවත් දීලා නැහැ. බුදුහාමඳුරුවත් හදලා නැහැ. දු නීතිය පෙන්ලා දීලා තියෙනවා මෙහෙම කරොත් මෙහෙම වෙනවා කියලා. නිසා මේ සංස්කාර පිළිබඳ ඉගෙන ගන්න ඉගෙන ගන්න පුදුමාකාර සංවේගයක් පහළ වෙනවා. අපි මෙතෙක්කල් අනුන්ගේ කොන්තරත් තමයි කරේ. දැන් ගොනායි කරත්තේ දෙකම විගොල්ලා අනුන්ගේ බිස්නස් අතහැරලා තමන්ගේ බිස්නස් එකක් බලා ගන්න ඉතින්. ඒක තමයි ඔය චිත්ත සංස්කාර පිළිබඳව අවබෝධය දෙන ඊට පස්සේ තමයි චිත්ත සංකාර පරිසංවේදී අසසිසාමේ ශික්ෂති ඊට පස්සේ කියනවා පස්සම් භයං චිත්ත සංකාරණ කියලා මේකටත් කලබල නොවි. තමන්ගෙම දැක වැරද්ද දැකලා ඒකට සමාව දීලා ඒක සංසිඳෙන්න අරින්නයි කියන්නේ. අන්න එතනදී තේරෙයි අපිට එන හිතවිලි එකක්වත් අපේ ඕනකමට එනව නෙවෙයි. අවජාතක හිතවිලි. මේ හිතවිලි මම කියා ගත්තොත් විශාල ඉසේකක් විශාල බයක්, විශාල පශ්චාත්තාවයක් ආත්ම වශයෙන් <clears throat> ස්වයං නිෂේධනයක් සිද්ධ වෙනවා. එනිසා මේ හිතවිලි හොඳට බලලා මේ චේතනාපූර්වක නෙවෙයි නම් නේතං මම නේසෝමසින්න මේසෝ වත්තා කියලා මේ හිතවිල්ල මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මේ නෙවෙයි කියලා අතහැරපු දවසේ මේ සංස්කාර වල පිළිබඳ මැදට ආපු දවසේ හරියට මේ සැප දුක අතහැරලා අදුක්කම සුඛ තේරුම් ගත්ත මනුස්සර තේරෙයි දවසේ වැඩි වේලාවක් අපි ඉන්නේ අදුක්කම සුඛේ කියලා. ඒ වගේ මේ හිතවිලි වලින් 99.99%ක්ම පාළුගේ වළම් පිටින හිතවිලි. මූදක් අයින්ද ගියාම ගාන රැළ වාගේ ස්වභාවයක් මිස චේතනාවට යට වෙච්චව නෙවෙයි. චේතනාවට යට වෙච්චව නම් කර්ම රැස් වෙනවා. මෙන්න මේ හිතවිලි වලට පශ්චාත්තාප වෙන සත්‍යහට තමයි පුතත්ජනය කියලා කියන්නේ. හැම හැටි හිතවිල්ලකටම මම කියනවා. හැම හිතවිල්ලක්ම මගේ කරගන්නවා හැම හිතවිල්ලක්ම මගේ ආත්මය කරගත්තාට පස්සේ අනේ අඬා ඕ ගාගෙන අහනවා මම භාවනා කරනකොට හිතවිලි එනවා මොකද කරන්නේ මේ අනුන්ගේ දරුවන්ට මොකටද උපන්න සහතිකයට අත්සන් කරන්නේ තාත්තගේ කොටුවේ. මේ දන්නේ නැහැ මේ හිතවිල්ල මුල මොකද්ද කොහොමද ආවේ චේතනාපූර්වකද නැද්ද කියලා මොකද අර චිත්ත සංස්කාරයන් අඳුරන්නේ නැහැ චිත්ත සංස්කාරයන් සංසිඳ වීමේ වැඩපිළිවෙල දන්නෙත් නැත්නම් කොච්චරකල් භාවනා කරුවත් අපි කවදා ගොඩේයිද කියලා හිතන්න. බුදුජානන්සේ අහනවා මේ සංස්කාර අපි ගම හිතවිල්ලක් කියලා ගමු. සුචිමේ ගන්න හිතවිල්ල නිට්ටයද අනිත්‍යද කියලා. අනිච්චම් බන්තේ. මේ හිතවිලි එන එක සැපද්ද දුකද්ද? දුකක් බන්තේ. එහෙමනම් ඇයි මිනිස්සුયો මේක මම කියන්නේ? ඇයි එනම් මගේ කියන්නේ? එහෙනම් මගේ ආත්මය කියන්නේ කියලා අහනකොට නම් මේ බණේ ගන්න තේරෙන හරියක් තියෙනවා. එහෙම නැත්නම් මේ සංස්කාර කියන වචනේ ළමයට පස්සේ ටිකක් බරපතල වෙනවා. ඇඟට එන වේදනා බලන්න. එහෙම නැත්නම් අපි හිතමු ප්‍රියමනාප දෙයක් ඇතිරෙලා ආසාවක් පහළ වුණා. ඒ ආසාවක් පහළ වෙන තැනට යනකම්ම අපි ඒක දන්නෙත් නෑ මොකක්වත් නෑ ඒක අපේ කරා විහිද්ද වෙච්ච දෙයක් රසායනික සිදුවෙන දෙයක්. මේකට පශ්චාත්තාප වෙන්න පටන් අරගත්තොත් මොකද වෙන්නේ? දිගේ කර්ම රාශියක් පහළ වෙනවා. අපිට බලන්න පුළුවන් නම් මම මෙතෙන් ගිහම මොකෝ බලන්න නෙවෙයි. ඒක අහම්බෙන් දැකපු දෙයක්. මගේ චේතනාව උක නෙවෙයි. ඒ දැක්ක නොදැක්ක වගේ ඉඳගෙන හිතෙන් අයින් කරන්න පුළුවන්. මං කියනවා ඔය මං ඔය කියන තරම් වැඩේ ලේසි නෑ කියලා. ඉතින් යන්න ඕනේ කාය සංස්කාර සංසිඳවලා මචි සංස්කාර සංසිඳලා ගියාට පස්සේ තේනවා මේ අහා කියන්නේ රෙද්දාසේ දාගෙන කනවා කනවා කියන කාර තමයි පුතත්ජනය කියන්නේ. බුදුහාමුදුරුවෝ කියනෝ එකක්වත් උඹ කරා එන දේවල් නෙවෙයි හොඳට සීයෙන් ඉඳලා කොච්චරක් චේතනාපූර්වකද කියලා බලපන් කොච්චරක් නැද්ද කියලා බලපන් බැලුවොත් තේරෙයි චේතනාපූර්වකේන හරි ඉතාමත්ම ටිකයි. නමුත් මේව ගැන පශ්චාත්තාප වෙනකොට විශාල චේතන වගයක් ඇවිල්ලා අනිවාර්යයෙන්ම අපාගත වෙනවා. ඒක වළක්වන්න බුදුහාමුදුරන්ට බෑ. ඔය මේ සංඛදම සූත්‍රයේදී ਸਰවචනාංශේ සාකච්ඡා කර කර ඉඳද්දී මිනිස්සෙක් කියලා වාඩි වෙන පරිබ්‍රාජකේ. ඒක ලහනවා බුදුහාමුදුරන ඔබ ගාන්තලා ඔබතුමාලගේ ගුරුතුමත් ඔබතුමාලට සදාචාරයක් උගන්වනවා කියලා. එහෙමයි එහෙමයි කියනවා. අනේ අපටත් කියලා දෙන්නකෝ කියන විතර මේ මනුස්සයා කියනවා අපේ ගුරුතුමා කියනවා සතුම් මරන්න එපා. සතුම් මරොත් අපාය යනවා. යම් යම් කර්මයක් වැඩි වැඩියෙන් කරනවා නම් මේ මනුස්සයා යනු අපාගත වෙනවා. යංකම්මං යංකම්බම් බහුලී කරෝති තන්තං නිසාය නිරයන් යන්ති කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ විස්තර කෙරුවට පස්සේ බුදුහාමුදුරුවෝ ආනන්දහාමුදුරුවෝ දිහා බලනවා ඔහොම බැලුවොත් නම් ආනන්ද කවුරක්වත් අපාය යන එකක් නැහැ. මොකද මිනිස්සු සතුන් මරමින් නෙවෙයි දවසම ගත කරන්නේ. ගතෙක් මැරෙන්නේ ඔය යන්නකොට දවසකට එකක් විතර වගේ. ඉතින් ඒක ඉතින් දවසේ දින බොහෝ කර්මය නෙවෙයි. බොරු කිව්වත් කටේ තොලේ ගෑවෙන්න බොරුවක් දෙකක් කියනවා. දවස පුරාම බොරු කියන්නේ. හොරකම් කරන්නේත් නැහනේ. ඉතින් එහෙමනම් මොකෙක්වත් අපාය යන එකක් නැහැ කියලා කියනවා. බහුලීගත වෙන්නේ මොන කර්මයක්වත් බහුලීගත වෙන්නේ ඒකන පශ්චාත්තාපය. ඊට පස්සේ අර මනස උලෝපාත් කරගන්න. ඒතකොට බුදුහාමරෝ කියනවා ආනන්ද ඊ타ත්ම කලාතුරකින් ලෝකේ ਸਰුවචන් වහන්සේ නමක් පහළ වෙනවා. උන්වහන්සේත් මේ සදාචාරයක් ගැන කතා කරනවා. උන්වහන්සේගේ සදාචාරය ඕක නෙවෙයි කියලා. එතකොට ආනන්ද හැමතුරු විජහාට ගිහිල්ලා ඇතිලි බැඳලා සිවුර සකස් කරලා අනේ ස්වාමීන් වහන්සේ අප කෙරේ අනුකම්පාවෙන් ඒ කලාතුරකින් පහළන සරුවචනාංශගේ අදහස කියලා දෙන්නේ. ඊට පස්සේ කියනවා සරුවචනාංශෙත් කියනවා සතෙක් මරන්න එපා. සතෙක් මරුවොත් අපාය මේ අකුසල් සිද්ධ වෙනවා. <clears throat> ඒක නිසා යම් දවසක කරපු සත්තු මරබ්බා දන්නවනේ ඊට පස්සේ සත්තු මරන්නේ කියලා හිත හදාගෙන පුළුවන් නම් මෛත්‍රී කරපන්. ඒක හොරකම් කරනවා. හොරකම් කරනකොට දවසක තේිනවා මම මේ මේ හොරකම් කරලා තියෙනවා. ඒ හොරකම් කරන එක බුදුහාමුදුර අපට කියනවා අපාගත වෙනවයි කියලා එයා දැනගෙන නතර වෙනවා. නතර කරලා ඉවරලා දැන් හොරකම් කරපුවත් එක ගෙවෙන දන් දෙනවා. ඒ වගේම කාම මිත්‍යාචාරය කරනවා. එයා දැනගන්නවා ඒක ආශාවට කරන ගියට බුදුහාමුදුර අගන්වත කරන්නේ නැහැ කියලා. ඒතර බුදුහාමුදුර කියනවා කාම මිත්‍යාචාර කරන්න එපා. ඒ වෙනුවට අනුන්ගේ කාම වස්තු වලට ආරසව සලසපන්. ඉතින් මේ විදිහට ඔක්කොම විස්තර කරලා කියනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ පාපේ ඉස්මතු කරන එක පිළියම් කරන ක්‍රමයේ කියලා දෙන්න මිස පාපතරයට ගල් ගහන්න නෙවෙයි කියලා. ඉතින් ඒක නිසා ඒකල්ලියල බුදුහාමර ඒක ටිකක් පන්නරේ තියන්න කියනවා. යම් කිසි කෙනෙක් සතුන් මරමින් ඉඳලා චරවත් යනanse දැකලා ඒක හොඳ නැහැ කියලා අහලා අපාගත වෙනවා කියලා දැකලා සතුන් මැරීම නතර කරලා එමස කවදා හෝ මෛත්‍රී භාවනාව කරලා මම සතුන් මරමින් හිටපු මහා දාමරිකේ මම දැන් සතුන් මරන්නේ මම බුදුන් ගරු කරනවා ධර්මයේ ගරු කරනවා <clears throat> සංඝයා ගරු කරනවා මෛත්‍රී භාවනා කළ යම් දවසක ප්‍රථම ධ්‍යානට ආවොත් දෙවෙනි ධ්‍යානට ආවොත් තුන්වෙනි ධ්‍යානට ආවොත් ඉස්සරහ පැත්තට මෛත්‍රී කරොත් පස්ස පැත්තට මෛත්‍රී කරොත් වමට මෛත්‍රී කරොත් දකුණට මෛත්‍රී කෙරුවොත් ඉහළට මෛත්‍රී කරොත් යටට මෛත්‍රී කෙරුවොත් එමසාර කරපු අකුසල ටිකක් ගෙවිලා යනවා කියන්නේ. බුදුහාමර පහළ වෙලා තියෙන පව්කාරයට ගල් ගහන්න නෙවෙයි. එහෙව් ධර්මයක් තියාගෙන තමයි බෞද්ධයෝ වෙලා අපි මේ සංස්කාර කියන දන්නේ නැතුව පුංචි වැරද්දක් කරලා උදේ ඉඳලා හැන්ද වෙනකම් පශ්චාත්තාප වෙනකොට මොකද කරන්නේ? බුදුහාමුදුර කියනවා අර මිනිස්සුන්ට කතා කරලා උඹේ ගුරුවරයා කියන දේ අහලා ආනන්ද හැමතුරන් කියන්නේ ඔය වගේ ධර්මයක් අහලා එක සතෙක් මරලා පශ්චාත්තාපුණොත් ඒක අනිවාර්යයෙන්ම අපාය යනවා කියලා බුදුහාමුදුරු කියනවා. මොකද ගොඩේන්න නෙවෙයිනේ බණ කියලා තියෙන්නේ. බණ කියලා තියෙන්නේ අපාය වැරද්දක් කෙරුවා ඒක සදාකාලිකයි යම් කර්මයක් කරනොත් අපාගත වෙනවා. බුදු කෙනෙක් කවදාකවත් නැහැ කර කෙනෙක්ගේ වැරද්දක් දකින්නේ හදලා දෙන අදහසකින් තොරව. මේ සංස්කාර නිසා අපි මොන්න තරම් ලස්සන ජීවිතේ මල් විහිංපල් කොච්චරක් පුංචි වැරදි වලට තැවෙනවද? මේක අපි හිතන සදාචාරය කියලා. අපි කරපු පුංචි වැරද්දට තැවෙන එක සදාචාරය කියලා මං හිතන්නේ. සරුවචනාංශේ එහෙම කෙනෙකුට සාක්‍ය පුත්‍රයයි කියලා කියයි. එහෙම කෙනෙකුට සාක්‍ය දීතාව කියලා කෙනෙකුත් නැහැ. ඵලයන් යන්න පැත්තකට කියන්නේ. බුදුහාමර මේ ලෝකේ පහළ වුණේ ඒ වගේ පවට සාක්‍ය දෙන්න නෙවෙයි. පව දැනගන්න ඕනේ. පවයේ ප්‍රමාණය දැනගන්න. නමුත් එතනින් නතර කරන්නේ. දැක්ක දැක්ක පමණින් නතර කරන්න නැත කළා ඊගාට පිළියමක් කියලා දෙන්න. පිළියමට අර පව් නොකරපු කෙනාටත් වැඩි ඊමන්දු වෙලා ඒ දේ කරනකොට ගෙවන්නත් පුළුවන් කියලා. ඒ නිසා මේ කාය සංකාර වචී සංකාර මනෝ චිත්ත සංකාර පැත්තෙන් සංස්කාර දිහා බලනකොට මේ සංසිඳීමයි භාවනාවේ තියෙන අත්දැකියගේ ඵලය කියලා දන්නවනම් හිත සංසිඳනකොට මේ අහ කන කුණු කන්දල් දාගන්න එකක් නෑ. මානසික ආර ක්‍රම දාගන්න එකක් නැහැ. එnde ende ende ende මේ චිත්ත සංඛාර පව වේදනා දැනෙනවා. එහෙම পায় වෙනස් කළා දීලා හරි කමන්න එහෙම සංසිඳෙන්ට ආනවා. සංඥා ගොඩ දාන්න හදනවා. ඒ ගොඩ දැමිල්ලෙන් එයා ඉවර වෙනවා. මට අරක කරන්න ඕනේ මේක කරන්න ඕනේ පිංකම් කරන්න ඕනේ දමදිව යන්න ඕනේ අනම්මනම් ගොඩක් එනවා කමන්නේ. ඔය කෙරුවත් කමක් නැහැ මතක තියාගන්න ඔය එකකින් ගම් මොකක්වත් වෙන්නේ නැහැ. මේවා කවදා හරි සංසිඳීමක් ඇයි ආස්වාස ප්‍රසවාසයේ සංසිත කොට. අන්න එදාට ඒතං සන්තං ඒතං පණීතං යදීතං සබ්බ සංඛාර සමතෝ කියලා. කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර සංසිතර කොට ඒක තේරෙයි ඔය දිබ්බ චක්කෝ දිබ්බ සෝත මොනම දෙයක්වත් නැතුව කරතයි. ඒක සඳහා මෛත්‍රී බුද්ධ ශාසනයකන් ඉන්න ඕනකමකුත් නැහැ. ඒක හරියට පටබේටා තේරුම් අරගත්තොත් සංස්කාරවල තියෙන මේ තුන් ආකාරයක වැඩපිළිවෙල මේ ඔක්කොම සංසිඳවන්න පුළුවන් කාය සංස්කාර සංසිඳීමේ පළවෙනි පාඩම දන්නවා. මම දන්නවා මෙතන ඉන්න හුඟ දෙනෙක් ඒක දැනටමත් අත්දැකලා තියෙනවා නමුත් කවදාකවත් ඒකට ගෞරව කරන්නේ ඒකට කොනහන ඒක සැක කරනවා ඊගාට මම මොකද කරන්නේ කියලා අහනවා ඒක කවදාකවත් සමාදම් වෙන්නේ ඒක කවදාකවත් වර්ධනය කරන්නේ නැහැ. ඒක බහුලීගත කරන්නේ ඒකට කරන ක්‍රමසා විදි හොයන්නේ. ඒ තාකල් අපි අර ආකුල ප්‍රවාහය අනාකුල අනාකුල ප්‍රවාහය ආකුල කිරීමක් කරනවා. එහෙම නැත්නම් පෑදිදියට බොරදී එකතු කිරීමක් කරනවා. ඒක ප්‍රශ්නයක් නෑ. කවදා හරි තේරෙනවා. කවදා හරි තේරෙනවා කර්ම ගෙවිච්ච දවසක මේ නිවන කියන එක manussත්වයට එක්කම උපදින දෙයක්. කොහෙන්වත් පිටින් හම්බෙන දෙයක් නෙවෙයි. ඒක මේ වරදොල වටහා ගන්න අවිද්‍යාව. පටලවාගෙන තියෙන දේවල් අයින් කරුවා පස්සේ නිවන බබල. ඒක නැති මිනිහෙක් ඇත්තෙත් නැහැ. මිත්‍යා දෘෂ්ටිකයක ළඟත් ඒක තියෙනවා. ඒ කියන්නේ මනස අදහන් නැති එක විතරයි වෙනස. ඒ නිසා අපිට කිසි කෙනෙකුට උඹ නොදකින් කියන්න පුළුවන් ශක්තියක්, තුස් නොදකින් කියන්න පුළුවන් ශක්තියක් නැහැ. මනස කොයි වෙලාවෙ නිවන් දකිද අපට කියන්න බෑ. ඉතින් හැම සත්වයක් පිළිබඳව සත්වයෙක් කෙනතරේ මම කියන මිනිසෙක් පිළිබඳ පුදුමාකාර ගෞරවයක් එන්න පටන් ගන්නවා. මේ මිනිස්සු නොදැනුවත්කම නිසා පුංචි වැරද්දක් කරලා ඔහේ තැවි තැවි ඉන්නවා. විශාල පිරිසක් මම මේ කියන්නේ. ඉතින් මොකද කරන්නේ? දන්නේ නැති නිසා ඒගොල්ලෝ හිතනවා තර බලධාරී දිව්‍යන්වංශ ඇවිල්ලා අපේ කලවයි. කතරගම දෙයන පූජා වට්ටිය දීපම ගැලවි. එහෙම නැත්නම් පින් කරපුවාම මේක යයි. එහෙම නැත්නම් ප්‍රාර්ථනා කරපුවාම හරියයි. හොඳ ගුරුවරයෙක් හම්බෙච්චාම හරියයි. මොකකින්වත් වෙන්නේ නැහැ මේ පාපේ පාපේ වශයෙන් දකින්නේ. පාපම් පාපතෝ පස්සත අයම් පටම ධම්ම දේශනා පාපම් පාපතෝ දිස්වා තත්ත නිබ්බින්තත විරජ්‍යත විමුච්ඡත අයන් ဒ ුතිය ධම්ම දේශනා. පළවෙනි ධර්ම දේශනාව තමයි පාපේ පාපේ වශයෙන් දැකීම. අපි ඒක පාපයක් කරගෙන ජීවත් වෙන්නේ. පාපේ පාපේ වශයෙන් දැකීම පාපයක් කරගත්තොත් උන්දට ගැලවුමක් නෑ. මේ පිම්බිම පිම්බිමක් බවට පත් කරන්න එකයි තියෙන්නේ මේකෙදී සියලු අකුසල් දකින්ද සියලු අකුසල් දැකලා යකුසල් ටික මේකට වැටෙන්න වැටෙන්න මේ බිම පිම්බිමක් වෙනවා. ඒකටයි පිම්බීම කියන්නේ. Taman ගෙනාවු අකුසල් කන්ද දාලා යන්න මේකේ. මේකෙන් කෙලෙසෙන්නේ නැහැ. මේක පිම්පත්පත් වෙන. ඒ නිසා සංස්කාර පිළිබඳව හැටිය ස්වභාවයේ දකින්න දකින්න තේරෙනවා මේ අවිද්‍යාව කියන එක වංචනික ස්වරූපයෙන් ෂටගතියෙන් මායාවී ගතියෙන් මේ අස්පනා පිට තියෙන නිවන කොච්චරක් මෝහා කරනවද කියලා. ඒක නිසා ඒ කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර වශයෙන් මොන්නම චේතනාවක් ආවත් ඒක කර්මයක් බාටපත් වෙනවා. චේතනාම්බිකවේ කර්මම දාන. එනිසා හැම චේතනාවක්ම අන්තිමට සිද්ධ වෙනවා සංස්කාර වෙනවා නම් හැම චේතනාවක්ම සංසාර දික්ක. එනිසා බුදුහාමුදුරෝ පොදුවේ කියනවා සබ්බේ සංඛාරා දුක්ඛා. සබ්බේ සංඛාරා අනිච්චා. උදේ ඉඳලා හැන්ද වෙනකන් කොච්චර සංස්කාර කරනවද කියලා දන්නවද? මේවා අත්හරින්න පුළුවන් මෙච්චර ආනාපානේ සංසිඳවන්න පුළුවන්කම තියේදී සක්මණේදී මේ සියල්ල අමතක කරලා වර්තමාන මොහොතේ එළඹ වාසය කරන්න පුළුවන්කම තියේදී කී දෙනෙක් මොනතරම් තරම් ගහනවද හිතේ හැම හිතවිල්ලකම හැම චේතනාවකම හැම පෙරගමනක් හදන්න හදන නිර්මාණශීලීත්වයකටම වෙන්නේ සංසාර දික් වෙන්නේ. හැබැයි ඒකෙදී දාර්ශනික මතයක් පළ කරනවා මේ සංස්කරණේ 100ක් නතර වුණොත් ඒක ඥාන විභාගී ගමනේ සියදීනස ගැනීමක් වෙනවා කියන්නේ. නිසා සංස්කාර නැතුව ජීවත් වෙන්න බෑ අපිට එකක් කරත හැකි මේ තරම් කරනතු අඩු කරන්න පුළුවන්. ඒක තමයි සංස්කාර සමතේ කියන්නේ. ගොරෝසු හුස්ම වෙනකොට සියුම් හුස්මට යන්න. සියුම් හුස්ම කියලා අතිසූක්ෂම හුස්මට යන්න. ඊට පස්සේ ගියාට පස්සේ වේදනාරි සංඥාරි සංඛාරය මොනවාරි ඒකේ එන්නේ ගොරෝසු වෙලා ඒක තියත් නොදැක්කා වගේ මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා. එහෙම නැත්නම් මේක අනුන්ගේ දෙයක් වාගේ එහෙම නැත්නම් අතම්මේතාවයෙන් බලන්න හිටපම ඒවට දඟලුවාට බලන්න කෙනෙක් නැත්නම් ඒව එහෙම සංසිඳන. අර සිද්ධාර්ථ කුමාරයා කීකේ අතරින් ඉස්සලා දාසේ නාටිකාංගනාව වගේ උඩ දාන්න බලනකොට බලන්නේ හිටියනම් ඒගොල්ලෝ රෑ 12 වෙනකන් නටනවා. කුමාරයා පිටිපැත්තට හරනකොට පස්සේ නාටිකාංගනාවගේ නියම නාඩගම පේන්න පටන් ගත්තා. ඒ වගේ මේ වේදනා සංඥා සංස්කාර ගොජ්ජ දාමින් නටන්නේ වට අපුඩි ගගා බලන ඉන්න කට්ටියට තමයි. මේක මම මේක මගේ මේක මගේ ආත්මේ කියා ගන්න කට්ටියට. මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා ඔබ නටන්න ඕන නටවන් නටපන් කියලා බලන හිටියොත් හෙම්බත් වෙලා වැඩ. ඒක ඒ ඒ කියන මොකක්ද කියන්නේ? ක්‍රමවේදයෙන් විපස්සනා විතරයි. සීලේ නැහැ, සමාධියේ නැහැ, දානේ නැහැ, මොකේවත් නැහැ. විපස්සනා ආවට පස්සේ කෙලෙස් සියල්ලට මතුවෙන්න ඇරලා බලාන ඉන්නවා හරියට ගල් බමුණෙක් වගේ. මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි. ඔක්කොම හැරෙන්න පටන් ගන්නකොට අපිට කියකි අවිද්‍යාවේ ප්‍රමාණ තියෙනවා මේවට දඟලනවා කියන්නෙම ප්‍රතික්‍රියා කරනවා කියන්නෙම තෝරනවා කියන්නෙම පාටු මනසක ස්වභාවය අවිද්‍යාව නැතුව තෝරන්න නැතුව ඉන්නවා කියලා හිතමු ආනාපානෙත් ගිහිල්ලා දැනෙන්නෙත් නැහැ මොකක්වත් නැහැ මේ වෙලාවේදී ඉස්සරහට වෙන්නේ මොකද්ද කියලා හොයන්න යන්නෙත් නෑ මේක පවුරු ගන්න යන්නෙත් නෑ හිතියොත් තේරෙයි ඒ 100% පිරිච්ච චිත්තක්ෂණ. අක ලෝකසාන්සින්න කාලේ කියන්නේ එහෙම ආශ්‍රව ප්‍රසාර සංසීල හොඳට නිවිලා ඉන්න වෙලාවේදී අම්මේ මේත් මදි ඒතන් සන්තන් ඒතන් පණිතන් කියනවනම් ඒකට කියනවා සාසන සම්පත්තියක් කියලා. මෙතෙන්ට එන එක එකක් මේක සාදු කියලා පිළිගන්න එක එකක්. එහෙම නැත්නම් මේකට සමාදම් වෙන එක එකක්. හැබැයි කොච්චර කෙරුවක කර්ම ගෙවෙනකන් අපි ඒකට කෙනෙක්ම් කරනවා. ඒ තාකල් යෝග ජීවිත දික් වෙනවා. කවදා හරි මේක ඒතන් සන්තන් ඒතන් පණීතන් කියන එක තේරිච්ච දවසේ ප්‍රස්වාසයේ කෙලවර දැකලා අන්තිමටම ගිහිල්ලා අනේ බොහොම හොඳයි. මේ මදිද කියලා සන්තෝෂ වෙච්ච දවසේ තේරෙයි මේක අපි උප්පත්තියේ පටන් ගෙනාවා අපි මොකද්දෝ නිවන කියලා බලාපොරොත්තු වෙච්ච නිසා මේකට පයින් ගාලා කවදා හෝ මේ දැන් ඉන්නේ නිවනේ මේත් මදිද මේත් පිළිලා නේද මේකට නේද සම්පත්තිය කියලා කියන්නේ කියලා දැනගත්ත දවසේ කිසිම කෙනෙකුට දොස් කියන්න හිතෙන්නේ නැහැ. ඒ මනුස්සයා දන්නවනම් ඒ මනුස්සයාත් ඉන්නේ පිරිච්ච ගතිය තමයි. නොදැනුවත්කම නිසා අපි নানা ආකාර ආලවට්ටම් කරනවා. ඒ නිසා ඒ ආලවට්ටම් කරන්න බැරි චිත්තක්ෂණයකට අපි යපත් කරලා හිත ඒකෙදී ඒ පිරිච්ච ගතිය සමාදම් කරවන්න තමයි ඒතන් සන්තන් ඒතන් පණිතන් කියන්නේ. ඒ නිසා භාවනා කරලා ඒකට එනවා කියන එකත් ලොකු දෙයක්. එයාටින් බලනවා මේ පිරිස වාසනාවන්තයි. මොකද හේතුව සෑහෙන පිරිසකට ඉතින් එන්න පුළුවන්. නමුත් කවුරුවක්වත් කැමති නැහැ. ඒක මේ ධම්මටිච ඥානයක්. මේකට ගිහිල්ලා මේකේ පදණම් වුණාට පස්සේ නිවන් දකින්න කියන එක කැමති වෙන්නේ. නිසා මේකේ ඉසුඹුලන්න ඕන. මේක ස්පාසු ගන්න ඕනේ. මේක විවේක වෙන්න දෙන්න ඕනේ. එතකොට තමයි ඒ චිත්ත සංකාර සමතේකටපත් වෙන එක විශාල කාලයක් ගන්නවා ඒකට. ඒ මොකද මේකට ප්‍රතික්‍රියා කරන නිසා ප්‍රතික්‍රියා කියන වචනය එහෙම නැත්නම් තෝරනවා කියන වචනය උගාක් වෙලාට මේ සංස්කාර කියන වචන ටික ගැලපිලා යනවා. තේරිමක් බේරිමක් නැතුව හොඳ විවේක තැනකට හිතපත් කරලා ඉන්න පුළුවන් නම් ප්‍රතික්‍රියා නොකර ඉන්න පුළුවන් නම් එහෙම නැත්නම් වර්ගීකරණය කරා නැතුව ඉන්න පුළුවන් නම් ඒ පිරිච්ච මනසක ලකුණක්. ඒ නිසා එවැනි தත්වයකටපත් වෙන්නත් අපි භාවනා මධ්‍යස්ථාන අරගෙන කර්මස්ථාන අරගෙන ගුරුවරු වෙන කටයුතු කරනවා. ආවට පස්සේ ඒකට සමාදන් වෙන්නත් ධර්ම සාකච්ඡා කරනවා නේ බණ අහන්න ඕනේ. නැවත නැවත අපි අපේ මතිමතාන්තර වෙනස් කරලා දැනගන්න ඕනේ. දැනගත්තට පස්සේ තමයි අපිට හම්බ වෙන්නේ. අවැනි එන්නේ එවැනි ගුණවකට පෙරහුරුවකට අද ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා සියලු දෙනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා අපි පැයකමාරක් විතර අරගෙන තිනවා ධර්ම දේශනාව සඳහා. ඉතින් ඉවර කරන්න ඉස්සර වෙලා කාටද කියන්න කරන්න දෙයක් ප්‍රශ්න තියෙනවා නම් නැත්නම් ප්‍රකාශන තියෙනවා නම් විවේචන තියෙනවා නම් කරුණාකර ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටිනවා. එහෙම නැත්නම් යෝගාවචර පිරිස පැයක් සක්මන් කරලා නැවත අපි 6:00ට මෙතන එකතු වෙනවා ධර්ම මේ පරියන්කයක් සඳහා. ස්වාමීන් වහන්සේ දැන් කෙනෙකුට කියන්නේ මං ගැන මම හිතලා කියන්නේ යම් කිසි ඉන්ද්‍රියන් පිනවන පුරුද්දක් තියෙනවා නම් දැන් සත් භාවනා කිරීමෙන් සතිය වැඩෙමින් සෑහෙන දුර ඒ සංස්කරණය කරන එක මුලදී අර ප්‍රකෘති අවස්ථාවේදී පාලනය කරන්න බැරි වුණොත් දෙවෙනි අවස්ථාවට එනකොට ඒ කියන්නේ සංස්කරණය කරද්දී තමන්ගේ මතය බයස් ඒ පැත්ත දාගන්නවා ඒක 100ෙන් දකින්න පුළුවන් ඒක ටික ටික දැකලා ඒක අඩු කරගන්න පුළුවන් වේවිද ස්වාමීනි? ඒක තමයි සංස්කාර සමතේ කියන්නේ ඒක තමයි. අපි දන්නවා ඉස්සලා කිසිම පාලනයක් නැතුව තිබ්බේ. දැන් එමෙිට එමෙිට එමෙිට එමෙිට කොටු වෙනවා. ඒ වෙලාවේදී 100%ක් ඒක කෙරුවොත් ඉක්මනට පිස්සු හැදෙන්න ඉඩ තියෙනවා. බොහොම සැර වැඩි ඒක මානසිකත්වයකට. ඒක ටික ටික ටික ටික ගොනු වෙන්න ඕන. ඇඳ ගහලා හිර කරන්න ඕන. හිර කරන හිර කරන තේනවා මේක එනකොටම මනාප අමනාප පහළ වෙන එක බුදුන්ලා සිද්ධ වෙනවා. රහතන් වහන්සේට සිද්ධ වෙනවා. නමුත් උන්වහන්සේ දකිනවා මේ රූපේ පිටින් අපික මේ මනාපමනාපේ ඇතුලෙන් පිටතට ගියේ. උන්වහන්සේ ඒක වෙන් කරන හරියට ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් වෙන් කරනවා. ඊට පස්සේ තමයි පිටි ඇතුලෙන් පිටතට යන එකෙන් තමයි කෙලෙස් උපදින්නේ. බලන රූපෙන් කවදාවත් කෙලෙස් නැහැ. උන්වහන්සේට ඒ තරම්ම විශ්වාසයෙන් තමයි උන්වහන්සේ ඒ රූපේ බලලා මනාපය ඇති කරගන්න පුළුවන්, අමනාපය ඇති කරගන්න පුළුවන්, මධ්‍යස්ථ වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ සුබ නිමිත්තක් බලලා අසුබ ඇති කරන්න උන්වහන්සේට පුළුවන්. සුබේ සුබේ ගන්නත් පුළුවන්. සුබේ මධ්‍යස්ථ වෙන්නත් පුළුවන්. අපිට බෑ. අපිට සුබේ දැක්කොත් සුබේම තමයි. ඒ මොකද අපේ දාසකත්වය. මොකද හේතුව ඒත් එක්කම අපි ආශ්‍රව ධර්මයක් මතු කරනවා මේකනම් මම දන්නවා තෝත් දන්නවා තෝගේ අම්මත් දන්නවා තෝ නම් සදාකාලික මගේ හතුරාමයි කියලා. ඉතින් ඒක හතුරම තමයි. ඊට පස්සේ ඒක හොඳක් දකින්න ඊට දෙන්න. ඒ වගේම සුබ දෙයක් දැක්කම හම්බෝ බොහෝම වාසනාවක් දක්වපු දෙය කියලා ඒක බදාගන්න. නමුත් ඒ දේ මේ හිතේ මතියක් බව ආසය අනුසය වශයෙන් දකින්න පුළුවන් නම් මේ පිටින් ඇතුළට එන එක සහ ඇතුළෙන් පිට දෙන දෙක මැංගුස් ගෙඩියේ මේ රම්බුටන් ගෙඩියක මස් කලවනවා වගේ ගලවන්න පුළුවන් නම් ඉදිච්ච කෙහෙල ගෙඩියක පොත්ත ගලවනවා වගේ ගලවන්න පුළුවන් නම් එච්චර සැපක් නම් මුළු ජීවිතේට නෑ මේක සිද්ධ වෙනකොටම දැක ගන්න පුළුවන් නම් අපි මේ දකින දකින දේවල් වලට මේ mati ඇතුල් කරන හැටි ආශ්‍රව වගුරු වන හැටි දැක්කනම් තේරෙන්න පටන් ගන්නවා මේක තන්නේ කරම අයා ලෝකයක ජීවත් තන්නේ කරම අවාගත්ත ලෝකයක ජීවත් වෙන අපි ආකල්ප මත ජීවත් වෙන ආහාර මත නෙවෙයි මේ ආකල්ප දැක්කට පස්සේ තේනවා අනේ මෙච්චර කල් සංසාරේ කරපු තකතිරුකම් වල හැටියට මේ මදිද කියලා හිතනවා මෙහෙම හරි ගොඩාක් මේ මේ ලාවට හරියයි නේ ඊටත් වැඩිය මේක බුදුහමර මේක දැකලා අපි වගේ තකතිරුවන්න කියලා දෙන්න ගත්ත මහන්සි ඊටදී මේක දැන් අවුරුදු 2600ක් අද වෙනකම් මේ විදිහට ආපු එක අපි කොච්චර වාසනාවන්ත අපි කොච්චර මේ ඒ කියන්නේ ආශ්චර්යවත් දැනකද ඉන්නේ කියලා තේරෙන පටන් ගන්නවා දෙයක් දකින්නකොටම අපි ඒක පිළිබඳ මතියක් පහළ කරනවා. ඉතින් අර මතිය කොච්චරද කියනවනම් දෙයක් නැති වෙනකොට මතියක් පහළ කරන දෙයක් නැති නිසා ඊගාට මොකද කරන්න කියලා තාන. ඒක තමයි ලස්සනම කැලේ ඒක තමයි. මොකද්ද ඕනේ කියලා අහන පඬිසවාසින් අහනකොට දැන් ඊගාට මොකද්ද ඕනේ කියලා අහනවා. දැන් භාවනා කරලා හොඳට සංසිඳුණාට පස්සේ දැන් මොකද්ද ඊගාට කරන්න කියලා අහනවා. ඒතර කියනවා උඹට මොකද්ද ඕනේ ඊගාට? දැන් මේ කෙලෙස් නැති කරන්නයි ඕනේ. දැන් නැති වෙලා. දැන් නිකන් උණ උණ වාගේ. කරප්පන් ඇවිල්ලා වාගේ. නිකන් මොකද මොකද වා. ඉති මොනවා හරි එහෙනම් පංචස්කන්ධය බලන්නද කියලා අහනවා අනිච්ච දුක්ඛ බලන්නද කියලා අහනවා. ඉන්නම බෑ. කුඩල කොටේ උඩ තිබ්බට ඌට ඒක සැපක් නෑ ඌට තෙතයි අඳුරයි ඕනේ. ඌ පෙරලිලා හරියන්නේ ඒකට තමයි. ඒ තරම්ම මේ හිත හිතලා කෙරුවොත් නම් කරන්නේ මරිකමක් කියලා හිතා ගන්න. බන්තම් පච්චයක් කොටා ගන්න බපු. හිතලා කරන සේරම මරිකක්. එනිසා සිද්ධ වෙන දේ කවදාකවත් කෙලෙස් නෑ. කවමදාකවත් අප කරා වෙන දේෙන් කෙලස් නැහැ. අපිට වෙලා තියෙන වෙන දේ දිහා බලන්නේ ඉන්න බැරි කම. සංස්කරණය කරන්න පුරුදු කරලා තියෙන ගතිය. ඒ හැම වෙලාවෙම කරන්න යන්න එපා. හැමෝටම රට වශයෙන් කරන්නත් බෑ. අපිට බලන්න එක චිත්තක්ෂණයක හෝ යමක් නොකර සංසිඳවලා කාය සංස්කාර සංසිඳ මොන්නවක්වත් නේද මමත් පැත්තකටලා මගෙත් නෙමෙයි මමත් නෙමෙයි ඒක හිතවිලිත් වරෙන් වේදනත් වරෙන් සංඥා කමන්නේ එකකටත් අයිතිවාසිකම් කියන්නේ ඔහේ ඇස් ඇත්තේ බීරෙක් අන්ධෙක් වාගේ, කන් ඇත්තේ බීරෙක් වාගේ, තේරුණාට මොකද මූඩෙක් වාගේ, කම්මැලික මේ තේරෙන්නේ නැති මෝඩෙක් වාගේ මලමිනියක් කොහේ ඉන්නවා. මිනිසු කියන්නේ නිකමයි කිය. ඇත්ත මං කියන ඇත්තට බනින්න වටින. ඔය ප්‍රශ්නේ තියෙන්නේ කරන්න බෑ. අපේ ඇඟේ ඒ තරම්ම කිචි කැවෙන ගතියක් තියෙනවා. නිකන් ඉන්න දෙන්නේ මොනවා හරි කරලා කරලා පුරුදු කරලා තියෙන. ඒකදී අවශ්‍ය වෙලා තියෙන්නේ මගේ දැන් සංඥා එන්නෙත් නැහැ. මගේ හිත කෙලෙස් වගුරුවන්න තැන් හොයනවා. එක රූපයක් බලන්න හදනවා, සද්දයක් අහන්න හදනවා. ඒක හොඳට දැක්කන හිටියොත් ආලවට්ටම ආසේ මේ අනු මේ ආශ්‍රව ධර්ම ගලන හැටි ඒක ආයි මොකුත් නෑ අර ඥානන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ මහින් ඉදිකට්ටේ උදින් ඉදිකට්ටේ යනකොටම පල්ලෙන් බොබින් එකෙන් කොක්ක දාන්නේ. ලස්සනට වැටෙන්නේ තත්ත්වයට ඒකට සාර්ථක මැස්මක් කියලා කියන එක සංසාරේ හොඳටම තහවුරු. රහතන් වහන්සේ කියලා තියෙන බොබින් එකේ නූල් නැහැ. වදිනා වගේ පෙන්වන්නට මොකද උඩින් යන නූල විතරයි තියෙන්නේ. වෙද්ද පුට්ටු වෙන්නේ. එතකොට හරි සෞත්තුයි නිකන් වැඩක් නැහැ නේ මහලා. මැහුවට පුට්ටුවක් කළා නැහැ. ඉතින් අපි කියන අපරාධෙ මැස්මින් වැඩක් නැහැ. අපිට ඕන කරලා තියෙන්නේ ගහන ගහන එකට යටින් සිංගර් මැෂින් වගේ වදිනවනම් හොඳ ඕන ගානක් දීලා මැෂිම ගන්න කැමති. ඒක නිකන් අපි ගන්නවා. එතකොට අර මේ මොනවද මේ සිග්සැග් එක හොයනවා. එහෙම නැත්නම් පවර් ඩ්‍රිවන් එක හොයනවා. ඒ මොකද හේතුව අපිට ඕනේ අර එන එකටම සර්පයා ගැහුවා වගේ ගහන්න. ඒකෙන් තමයි මමයා මතුවෙන්නේ. ඒකෙන් තමයි තණ්හාව මතුවෙන්නේ. ඒක තමයි මාන්නේ මතුවෙන්නේ. ඒක නොකර නිකන් ඉන්න පුළුවන් නම් ඒ තමයි මේ ජීවිතේ කරන්න තියෙන උත්තරම පින්කම. පුළුවන් නම් උපාදාන කියන්නේ මයික් එක අල්ලගෙන දුවගෙන ඉන්නේ ඒකට. ඒ කරන සුපාදානය කියන්නේ සංස්කරණය කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඔක්කොම තියදී අපි එකක් තෝරනවානේ. රූපේ තේන්න ඕනේ, ශබ්ද එපා, ගන්ධ එපා, රස එපා කියලා අපි අනේ එකක් ප්‍රතික්ෂේප කරලා රූප තෝරනවානේ. තෝරගත්ත දේ සාධාරණීකරණය කරන්න අපි දඟලනවානේ. ශබ්ද එපා, ගන්ධ එපා, රස එපායි කියලා රූපෙට යන්නේ අපි විශේෂ මනාපයක් නිසානේ. නිසා අපි මම මේ වෙලාව රූපේ ගත්තේ මෙන්න මේක නිසයි කියලා අපි ඒකට සාධාරණීකරණ කරන්න යන්නේ උපාදානය නිසා. රූපේ අල්ලන්නේ නොකර බැරිකමට. ඊට පස්සේ ගහට නගින්නේ තනකොළ කපන්න කියලා තමයි. බයින්නේයි කියලා අහනකොට කියනවා ඔය ඒක නෙවෙයි බයින්නේ කියලා. ඒ අර තමන් කරපු තකතිරුකමට සාධාරණීකරණය කරනවානේ. අර බයිලාව තමයි මට ආපහු කියන්නේ. ලේසියටත් පහසුවටත් දන දන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුතු කියනවා නැත්තම් හදලා කියනවා. ඒ හදලා කියන එකයි ඒ ටික ඔක්කොම උපාදානට යන. ඒකට කට්ටකම කාට ඔක්කත් කියලා දෙන්න ඕනේ නැහැ. කටු ගහේ කටු උල් කරන්න ඕන කමන්නේ. ඕනේ තකතිරමක් අපි කරනවා. අහනකොට සුප්‍රබුද්ධ උත්තර දෙන්න. වහ කණ්ඩ හිතනවා. ඒක නිසා අහන්න එපා කාගෙන්වත් ඇයි වැරදි කරන්න කියලා. අනේ ওই වැරද්ද කළා උඹට ඉන්න පුළුවන් නම් ඒක කරගෙන හිටපන්. උඹ කර්මානුකූලව ගෙවා ගනි. එතන උපාදානේ හරීම විචිත්‍රයි කරපු තකතිරුකම සාධාරණීකරණය කරන්නේ පව් පැත්තේ උපාදානෙන් තමයි. ඇයින්නේ ඇයින්නේ චිත්ත සංකාර අත්දකින අවස්ථාවේදී වේදනා මතුවෙනවා නම් ස්වාමීන් වහන්සේ හැමදාම යම්කිසි අපි කියමු විනාඩි 30 35 පැන්නෑන් පස්සේ තමයි මේ මතුවේගෙන ඉන්නේ කියලා නිරීක්ෂණය කළොත් හැබැයි ඒ කොච්චර වේදනාව ආවත් ඒ ඇඟපතේ ලොකු සමාධියකුත් තියෙන බවක් තේරෙනවා නම් ඉන්න පුළුවන්කම තවත් පරියන්කේ ඉන්න පුළුවන්කම ඒ ඒ ධෛර්‍ය තිබ්බත් සක්මන් කරන්න හිත දුන්නෝ දෙනවා මේ මේක වේදනාව අඩු වෙයි කියලා. එහෙම කරන එක හරිද? නැත්තම් දැන් මට අද ඔබ වහන්සේ කියපු දේශනාවෙන් තේරෙන්නේ තව ඉන්න එක තමයි හොඳ කියලා. ඔබ වහන්සේ යෝජනා කරන්නේ සක්මනට නැඹුරු වීමක් තියෙනවා නම් ඒකේ ප්‍රශ්නයක් නැද්ද ඒක? එතකොට සක්මනට යන්න ඕන කියලා හිතන එක තමයි සංස්කාර වෙන්නේ. මොනරි කරන්න ඕන. දැන් ඇඟේ තියෙන වේදනාව තියෙනවා ඒක නිකන් මේ විහෙසයි. ඒ වෙස් කියලා කියන ඇත්තම කායික දුකක් නෙමෙයි තියෙන දෝමනසයක් තියෙන්නේ. නිකන් ගොජ දානවා. ඉන්න බෑ. ඉතින් ඒ වෙනකොට හිත වහාම ගොඩ පෙරදුරකමක් ගෙනල්ලා කියනවා. කකුල පොඩ්ඩක් දිගට පංගු ඉවරයි. පොඩ්ඩක් සක්පම් කළා වරේ. තේ ටිකක් බීපංකෝ. ඒතර ඉස්සෙල්ලා ප්‍රශ්නේ තියෙන්නේ වේදනාව. ඒ වේදනාවෙන් ගොඩ ඒම සඳහා සංඥාවක් හරි සංස්කාරයක් ඇවිල්ලා ඕන තරම් දෙනවා මේ උඩ ගෙඩි දෙනවා නැත්නම් පෙර ගොඩ පෙරදුරකම් දෙනවා. ඉතින් ඒ නිසා ඒක දැනගෙන නම් සක්මන්ට ගියත් පාඩුවක් නැහැ. හැබැයි දැනගෙන යන්න ඕනේ මේ දීපු ලණුවක් කාලා තියෙයි. කමන්නේ ගිහිල්ලා ඇවිල්ලා ආයෙ වාඩි වෙනවා නම් ආයෙත් උත්තර දෙනවා අපි කර නැත්නම් කකුල දික් කරනවා දැන දැන. ඊට පස්සේ බලනවා දැන් මොකද කියන්නේ. ඒ නිසා අපි ප්‍රශ්නේ දන්නවනම් ආශ්‍රව ධර්මයේ මොකද්ද කියලා දන්නවනම් ඒකමයි උත්තරේ. දැනගෙන මොනවා කරුවත් අහුවෙන්නේ නොදැන මේ වේදනාවක් නිසා මම ක්‍රියාත්මක වුණේ දැන් මේ වේදනා සංඥා වේදනා නෙවෙයි සංඥාත් නෙවෙයි දැන් සංස්කාරයක් තමයි එන්න හදන්නේ. ඒ ටික වෙන් කරගන්න පුළුවන්. ඉස්සෙල්ලා ප්‍රශ්නේ මතුනේ වේදනා මාර්ගයෙන් දැන් උත්තර දෙන්න සංස්කාර මාර්ගයෙන් කියලා අල්ලගන්න පුළුවන් නම් ඉතින් මම හිතුවා ඔයිට වැඩි මොනවද ධර්මෝජාව කියන්නේ. දන්නවනම් ප්‍රශ්නයක් නෑ. මේ යකා මේකයි කියලා දන්නවනම් එහෙනම් බය වෙන්න දෙයක්. දන්නේ නැතුව කොයි පිළියම කරත් අහුවෙලානේ. දන්නේ නැතුව මේ ඉස්සල පටන් ගත්තේ වේදනාව නිසා දැන් මේ උත්තර දෙන්න හදන සංස්කාර පැත්තෙන් කියලා එක තේරුම් ගන්න බැරි නම් වේදනාවට කාගෙන හිටියත් ඒ ගිහිල්ලාවත් තේරෙන්නේ නැහැ. ඒ නිසා කවදා හරි මේ නූල් සූත්‍රේ වැඩ කරන හැටි දැක ගන්න ඕනේ. බොහොම ශීක්‍රෙන් වැඩ කරනවනේ ඕවා අපි හිතන විදිහට වෙන් වෙන් කරලා දැක ගන්න බෑනේ. ඉතින් ලක්ෂ වාර කරන්නේ කොච්චර කෙරුවත් ඒ ආර්ය පරිශ්‍රයෙන් සඳහා පෞසිද්ධ වෙන්නේ වැටි වැටි නැටින නැගිටින එකමයි තියෙන්නේ. මොකද එතෙන්දී අපිට බුදුහාමුදුරන්ගෙන් සරණක් ඉල්ලන්න බෑ. බුදුහාමුදුරු කියන පැහැදිලිව මට වැඩේ කරන්න බෑ කියලා. බුදුහාමුදුරු පුළුවන් නම් රාහුල කුමාරයට කරලා දෙනවා. කරන්න බෑ. බුදුහාමුදුරු කියනවා යන්ත්‍රය මෙච්චරයි. මේ වෙලාවේදී උඹට තක්කු මොකද මොකක් හරි මිරිකනවා. මිරිකපු දේ උඹට කර්ම වෙනවා. මිරිකවට කමන්නේ දැනගෙන. රාත්තල් ගන්න දැනගෙන කෑවට කමන්නේ. වෙලාවට මේ මෙනෙහි කරන්න වමනා නැහැ බලාගෙන ඉන්නමද ඕන. කොයි එක කෙරුවත් Taman කරන්නේ මේකයි මේකට හේතුව මේකයි කියලා දන්නවනම් බේරිලා. නැත්තම් ටැක්ටික්ස් වලින් උපක්‍රම වලින් මොනවක්වත් බේරන්න බෑ මෙනෙහි කිරීම කියලා කියන්නේ සංස්කරණයක්. සකස් කිරීමක් වෙනවා. දැන් දැනගන්නවා මේ වැඩේ නිකන් ඉන්න බෑ බබා අඬනවා. ඉතින් සූප්පුවක් හරි දෙන්න ඕනේ. නැත්තම් නැලවිල්ලක් හරි කියන්න ඕනේ. අපි දන්නවා සූප්පුව දුන්නා නල වැවත් බඩ පිරෙන්නේ නැහැ තනේ තියෙනකම්. ඉතින් ඒ වෙලාවේදී බබා තාත්තා නම් මේ වැඩේ කරන්නේ ඉතින් අම්මා එනකම් මොනව කරන්නේ? ඉතින් සූපුව දෙන්න ඕන. එහෙම නැත්නම් නැලවිලි කවි කියනවා එනකම් පුතේ ඊටපම් පුතේ අම්මා එනකම් කියලා ඉන්න එකයි තියෙන්නේ. ඒ වගේ ඒ වෙලාවට අපි කරන දේ දේ නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ මේ මේ යන නාඩගම දකින්න. ඒක කවුරුත් ඇවිල්ලා අපිට කියලා දෙයි කියලා හිතන්න එපා. කරන්න තියෙන එකම ක්‍රමේ වරද්ද වරද්ද ලක්ෂ කෝටි වාරයක් වරද්ද වරද්ද කරන එකම තමයි වෙන මොනම ක්‍රමයකින්වත් ඉන්ජෙක්ෂන් එකකින්වත් බේතකින්වත් නැත්නම් ඉම්ප්ලාන්ට් කරලවත් ගන්න බෑ. නිසා මේ කරන ප්‍රයත්නයේ දහහසකුත් වටින. කොච්චර වැටි වැටි ගියත් කවදා හරි නැගිටිනවා. ඒක නිසා සෙන් බුද්ධඝම කියනවා උඹලා කොහේ හිටියත් ඉන්නේ නිවන කරා යන ආපහු ගමනේ කියලා. කොච්චර වැරදි පාරේ ගියත් අපි ඔළුව දාගෙන තියෙන්නේ නිවන පැත්තට තමයි. එනිසා අපි අතින් වෙන වැරද්දට පවා ධර්ම හුරතල් කියලා කියනවා. ධර්මයේ අපි හොරතල් කරනවා අපි වැරදි කරන්න නෙවෙයි වැරදි කරන්නේ හැබැයි හරි පාර අහුවෙනකන් ඉතින් අහුවෙන අහුවෙන බොත්තම් මේ ටික මෙතික ඉන්නවා. හරි ගිය දවසේ ඒකයි කොයි ලස්සනම වැඩේ බුදුජානසේ නිවන දැක්කට පස්සේ තමයි මාර්ග සත්‍ය පෙන්ලා දෙන්නේ. නිරෝධ සත්‍ය දැක්කට පස්සේ තමයි පාර අරගත්තේ පාර තේරුම් ගන්න. බොත්තම් මෙතික මෙතික ඉන්නකොට කොයි එක හරි ගියාට පස්සේ අයියා වගේ කෑ ගහනවා. අයියා වගේ කෑ ගහන්නේ පොට්ටේ. ඒක කිව්වට වෙන කෙනෙකුට අල්ලන්නේ නැහැ. ඌත් බොත්තම් මෙතික මෙතික හරි ගිය දවසේ ඌත් අයියා වගේ කෑ ගැහුවට හරි ගියාට පස්සේ තමයි පාර තේරෙන්නේ. නිරෝධ සත්‍යයට පස්සේ තමයි මාර්ග සත්‍යය තියෙන්නේ. අපි හිතන්න මාර්ග සත්‍යයේ කෙලවර නිවන තියෙන්න එපයි කියලානේ. එහෙම නැති හරියටම ඉර ඇඳලා ගෙනියන්න පුළුවන්. ඊළඟ කෙනා මෙතෙන් ගියාට පස්සේ වේදනාව එයිද උඹට සංඥා එයිද සංස්කාර එයිද කියන එක සම්පූර්ණ අහඹයක් කොයි එකටත් ඉඩ දීපන්. දුවට වර්ගීකරණය කරගනි මේක අනුන්ගේ දෙයක් වගේ බලලා රෝග නිర్ణයක් කරගනි. එතකොට ඒකම තමයි උත්තරයක් වෙනවා. මේ බැලීමේදී අසීමිත සද්ධාාවක්, අසීමිත ඉවසීමක්, අසීමිත කාය ජීවිත নিরপেক্ষ භාවයක්, අසීමිත සතියක්, අසීමිත ප්‍රතික්‍රියා නොකරන ගතියක්, අසීමිත නිහතමානී ගතියක්. පත්තුරු ගහගා සුද්ධ කරන. කවදා හරි අර දීපංකර පාදමූලේ බිම වැතිරලා ඔබ වහන්සේගේ සිරිපතුල් දෙකේ මඩ ගාවෙන්න මගේ පිට කොන්ද උඩින් වදින්න කියන තරමට පාත් වෙනකන් වැඩි වෙන්නේ. මට්ටම් කරනවා. උල්ලනවා හොම්බ බිම තියලා කරව මොඩකමයි ගෙවෙන කම උරන. ස්වාමිනහස වේදනා චරිතයයි සංකාර චරිතයයි තේරෙනවා සංඥා චරිත වෙනා කරන දේ තව පොඩ්ඩක් විස්තර කරන්න. මේක හරියට මේ රාජින් අමාරුයි සාමාන්‍යයෙන් බැලුවොත් වේදනා කියන්නේ තණ්හා චරිත. සංඥාවට එන්නේ දික්ටි චරිත. සංස්කාර වලට එන්නේ මාන. මේ තණ්හා මාන දිට්ටි කියන තුන ඔය එක එකකින් එනවා. ඒ ඒ රෝගේ තියෙන එකකට ඒ කිට්ටුවට යනකොට ඒක ඇවිස්සෙන්න ගන්නවා. <clears throat> විශේෂයෙන්ම කාය සංස්කාර සංසිඳුවට පස්සේ ඒ Tamanට අදාළ ඒ චරිතයේ හැටියට ඒ දේ දකින්නකොටම ඇවිස්සෙන්න ගන්නවා. ඒක හොඳ ලකුණක්. කවුද කියලා දැනගන්න. ඒ තණ්හා චරිතයට වේදනාව විඳීම් තමයි ප්‍රකට වෙන්නේ. ඉතියාගෙන මට සද්ද ප්‍රශ්නයක් නෑ. මට හිතවිලි ප්‍රශ්නයක් නෑ. හැබැයි පුංචි හරි කමන්නේ ඇඟට මොනවාරි වුණොත් එයා ඒකෙන් කුලප් වෙනවා. ඉතින් ඒක ඩයග්නොසිස් ඒක ඒක රෝග නිర్ణයක් කරගත්තොත් එයාට තේරුම් ගන්න පුළුවන් මේක තේරුම් ගත්තා කියලා දෙකකින් නිදහස් බව දන්නවනේ එතකොට. මට දික්තිය මට ඒතකොට දික්තිය වල ප්‍රශ්නයක් නැහැ. මට ඒක මාන්නේ ප්‍රශ්නයක් නැහැ. මට තියෙන්නේ වේදනා ප්‍රශ්නේ විතරයි. කියලා එයා මේක අවබෝධ කිරිල්ලෙන් දෙකකින් මට බාධා නැති බව. හැබැයි ඒක ස්ථිරවම එකක් නෙවෙයි පොඩි පොඩි වෙනස්කම් වෙන්න ඉඩ තියෙනවා. වේදනා චරිතේ වර එක තණ්හාවට යන්න මේ ditthi වලට යන්න පුළුවන්. නමුත් මේ වෙලාවේ මේකයි තියෙන්නේ කියලා ලෙඩේ අල්ලගනින්නෙන් මට අර ලෙඩ දෙක නෑ කියලා දන්නවනේ. ඒතර ධර්මයේ ප්‍රීතියකුත් වෙනවා. අනිත් එක මේකට කවුරුත් උදව් කරන්න කෙනෙකුත් නෑ. කවදානි මම්ම කරගන්න ඕනේ. ඒ නිසා දකින්න එක ලොකු දෙයක්. ලෙඩේ රෝග ලක්ෂණ දකින්න එක ලොකු දෙයක් කියලා මෙතෙක් කල මේක දුකනේ දැක්කේ මේක කාලකන්නිකමක් විදිහට දැක්කේ ආත්ම නිෂේධනයක් නේ දැන් දකින්නේ ඒකේ තියෙන සාධනීය පැත්ත. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි දුක නම් දුකයි. මම කවදාකවත් වාද කරන්නේ නමුත් දුක දුක වශයෙන් දැකීම විතර සැපක් මුළු මනුස්ස ජීවිතෙම නැහැ. මේ සිද්ධිය ගොජ දානකොට යන්ත්‍රය දකින්න. ඒම සැපක් බුදුහාම කියන ඒක තමයි අපිට දෙන්න ඕන ලා තියෙන බුදුහාමරන්. අපි ළඟ එක එක කෙලෙස් උපදිනකොට ඒ උපදින එක අල්ලනවා කියන එක කෙලෙසයක් නෙවෙයි. කෙලෙසේ කෙලෙසේ වශයෙන් අල්ලනවා කියන එක කෙලෙසයක් නෙවෙයි. ඒක විශාල ඥානයකින් කරන්න ඕන එක. ඉතින් අපිට වෙලා තියෙන කෙලෙස් දකින්නකොටම මූණ නරක් කරගෙන ඉතින් ඊට පස්සේ ඉතින් වැඩක් කරන්න වෙලාවක් නැහැ. අපි ඥාන ශක්ති මොනවාක් පාවිච්චි වෙන්නේ නැහැ. මොකද අපි ප්‍රතික්‍රියා කරනවා. පිනක් කියලා හිතාන එකක් අල්ලගෙන හදාගත්ත ගමන් ඒකට ආස කරනවා. එතකොටත් ආතුර වෙනවා. ආතුර කරන්න එපා. මොලේ තියෙන විචක්ෂණ ඥානේ පරතෝ සංකල්පය අතම්මේතාවේ මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියන එක ඇබ්බැහි වෙන්න ඕන. හැම වෙලාවෙම ඇබ්බැහි කරනවා. එතකොට විශාලම ලාභය තියෙන. මොකද වෙන හරියක් එන්නේ කෙලස් නම් ඒ ටික ගැලවුණාට පස්සේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා ගැලවුවට පස්සේ ලොකු සාන්තියක් ඉතුරු වෙයි. මට පේන්නේ බන තේරිලා වගේ. ද තේරුණා. ලාවට වගේ. හොඳයි වෙන ප්‍රශ්න නැත්නම් අපි මෙතනින් සමාප්ත කරනවා එහෙනම් සක්මන්ට බයි සියලු දෙනාටම තෙරුවන් සරණයි